අවසරයි ගෞරවනීය අපේ ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද කියන්නේ සැප්තැම්බර් මාසේ 7 වෙනිදා ධර්ම දේශනාව සඳහා වේලාව ගන්නයි බලාපොරොත්තු වෙන්නේ සියලුම දෙනා ධර්ම දේශනාව සඳහා tempත් වෙලා සාදුකාරයක් පවත්වමු නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමේ පංච ධම්මා විශේෂ භාගියා පංචේන්ද්‍රයානි සද්ධේන්ද්‍රියං විරීන්ද්‍රියං සතින්ද්‍රියං සමාධින්ද්‍රියං පඤ්ඤේන්ද්‍රියං තීති අවසරයි ගරු කටයුතු අපේ ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි සාරිපුත්තු සාංශය අපට ඉන්දිය ධර්ම පහ පිළිබඳව කියලා දෙන්න මාතෘකාවකට පුරුපු අවස්ථාවක් මේ ඉන්දිය ධර්ම පහ හඳුන්ලා දෙන්නේ භාවනා කරන කෙනෙකුට විශේෂ භාගීය ධර්ම විදියට තමයි ಗುಣ විශේෂයක් වැටෙන වෙලාව. භාවනාව දැන් මට හරියාගෙන එනවයි කියලා වැටෙන්න පටන් ගන්න වෙලාවයි. එතකොට හැබැයි තොවිලේ හුඟක් වැඩ ඉවරයි. මේ වැටෙන්න පටන් ගන්නවා කියන්නේ විශාල වෙනසක් ජීවිතයකට. මට ලෞකික ජීවිතයක ඉඳලා අධ්‍යාත්ම ජීවිතයට හැරෙන තැනක්. ඒ නිසා මේ පරිවර්තනය, පරාවර්තනය විශේෂ භාගීය වශයෙන් හඳුන්වනවා. අපි එක සිංහට නගාගෙන තියෙනවා Tamanට ಗುಣ විශේෂයක් වැටෙන වෙලාව කියලා. ඉතින් ಗುಣ විශේෂයේ වැටහීම ශ්‍රද්ධා ඉන්ද්‍රිය ශ්‍රද්ධාවේ ඉන්ද්‍රියක් වශයෙන් ආයතනයක් වශයෙන් පෙළ ගැහිීමෙන් Tamanට තේරෙන්න පටන් ගන්නවා. ඊගාට වීරිය කියන චෛතසිකය අපි ඉගෙන ගත්ත එක මේ නූපන්න කුසල් නොයිපද වීමටත් උපන්න කුසල් ප්‍රහාණය කිරීමටත් නූපන් කුසල් ඉපදවා ගැනීමටත් උපන් කුසල් වඩා වර්ධනය කර ගැනීමටත් බහුලීගත කිරීමටත් එයා වීර්ය උඩන්න පටන් ගන්නවා වෙන වෙන වෙන දේවල් ගැන මේ ලෞකික දේවල් වල දේවල් වලට කරන මෙතෙක් කරපු වීරියම තමයි ඒක වාහනයක පතර දාපු ගියර එක නම් දැන් ඉස්සරහට දාගත්ත විතරයි වෙන්නේ. ඒ මෙතෙක් කරපු දේවල් ඔක්කොම වේගෙන් පතර තමයි යදින්නේ. අපි සංතාරයට තමයි ගෙනියන්නේ. එහෙම නැත්නම් මාන්නේ වඩන එක තමයි කරන්නේ. මම ආයනේ වඩන එක තමයි කරන්නේ. තෘෂ්ණා වඩන එක තමයි කරන්නේ. දැන් ඒ ඒ වාහනේ ගියර එකම රිගස් එකට දාලා තිබුණ එක ෆෝඩ් එකට දැම්මා වගේ තේරෙන්න පටන් ගන්නවා. දැන් තමයි සලකා බලන්නේ ගත කරන ජීවිතයේ නූපන්න අකුසල් නොයිපද වීමටත් දැනටමත් තියෙන අකුසල් ගෙවන් කිරීමටත් නූපන් කුසලයක් තේරෙනවා නම් ඒක තේරෙන්නේ ඇත්තටම එතන ගියාට පස්සේ විතරයි. ඉතෙක්කල් පින්කම් කියලා ගොංකම් කරනවා කියලා මම පොඩි කාලේ අහලා තියෙන වචනයක් තියෙනවා. එහෙම කියන්න නරකයි. මොකද අපි හැම කෙනාම අධ්‍යාත්මනේ පින්කම් අරහා තමයි. නමුත් ඒ වගේ තියෙන ලඳ බොළඳ ගතිය මේ පොඩි ළමයි වැලි සෙල්ලම් බත්තු වෙනවා වගේ මේ බත්තු යන්න තියේදී සෙල්ලම් ගෙවල් හදාන වැලි බැත්තු වෙනා වගේ මේ කරන පින්කම් සහ මේ කුසලයේ කියන එක අතර වෙනස තේරෙන්න පටන් ගන්නවා හැබැයි ඒකේ මොලේකුත් තියෙනවා පින්කම් කරන අයට බණින්න යන්නේ. ඒ හැමදාම පටන් ගන්න එතනින් තමයි සෙල්ලම්පත් වෙලා තමයි බබෙක්. ඇයි සෙල්ලම්පත් වෙලා තමයි පොල් කටු හැන්දට, බිලි කටු හැන්දට, කොස්කොල ගොට්ටට ආයිබෝන් කියලා තමයි නියම පොල් කටු හැන්දට බහින්නේ. ඊට පස්සේ තමයි අපි කීම සාරිය ඇඳලා නියම ඇඳුම් ඇඳගෙන මේ සෙල්ලමට යන්නේ. ඒක පහත් කළා සලකන්න නරකයි. නමුත් මේ ගියේ කරන්න උපහාසයක් ඇති වෙනවා. හාස්‍යයක් පහළ වෙනවා. අනේ මෙච්චර කල් මං කරපු දේවල් කියලා. ඒක දැනෙන්නවත් අරින්න එපා කාටවත්. කරගන්න කට්ටිය කරගත්තා වයි. එතකොට තේරෙනවා මේක දිනු කරගන්නේ කොහොමද කියලා. ඒකට අපි කියනවා වීරිය ආයතනයක් වශයෙන් සූදානම් වෙනවා. මේ කාටවත්ගත් අනුන්ගේ වැඩ කරන එක නෙවෙයි තමන්ගේ තියෙන අකුසල් අයින් කරන කුසල් වඩන වැඩපිළිවෙලකට එන්න පටන් ගන්නවා. එතකොට සතිය ඒ වැඩ කරනකොට සතියත් ඇඟිලි පහ වගේ එක ඇඟිල්ලක් වැඩ කරනවා අනිත් ඇඟිලි ටිකත් එකතු වෙනවා වගේ මේ සතිය ඒකත් පෙළ ගැහෙනවා ඉන්ද්‍රියක් විදියට. ඒ ඉන්ද්‍රියක් විදියට පෙළ ගැහෙන්න ඉස්සෙල්ලා අපි සාමාන්‍ය අටුවාවට කරු කරලා අටුවාවේ තියෙන නැත්නම් අට කතාවේ තියෙන විදිහට සතිය පිළිබඳ හඳුන්ලා දෙන නিত্য වූ වෙනස් නොවන අර්ථකථනයක් තියෙනවා අපි ඒකට කියනවා අටුවා සාහිත්‍යයේ තියෙන මේ ලක්කන රසපච්චුපට්ඨාන පදට්ඨාන වශයෙන් මේ චෛසික හඳුනා ගන්න වෙලාවක් තියෙනවා. ඒ අනුව බලනකොට අටුවාව සතිය හඳුන්ලා දෙන්නේ අපිලාපන ලක්කනා කියලා. ඒක විස්තර කරන අටුවාචාර්ය වහන්සේ විලාපන කියලා කියන්නේ පොලාපනින ගතිය. නිකන් මතු පිට පොල පොල යන ගතිය. ඒක හරියටම ප්‍රසාද සද්ධාව වගේ. ඒක අමූලික සද්ධාාවක් වගේ නිකන් ওই මතු පිට සද්ධාාවක් වගේ අරමුණක හිත ගිහිල්ලා නිකන් මතු පිට ලෙව කාලා එනවා. ඒකට කියනවා පොළාපයින්නවා කියලා. හටි උපමාවක් කියනවා වෙලිච්ච ලබු කබලක්. වතුරකට දැම්මහම වතුරේ පාවි පාවි මේ නලිය නලිය තියෙන මිසක් ලබු කබල කවදාකවත් වතුරකින් ලාභින්නේ නැහැ. නැත්නම් පොරොප්ප කැල්ලක් දැම්මට ඒක වතුරත් එක්ක උලඟට හිමේ යනවා. රැල්ලට වැල්ලට ගසාගෙන යනවා. කදා පොළ කිලා බහින්නේ. නැත්නම් දැන් කාලේ තියෙන ඍජු ෆෝම් කැල්ලක් දැම්මට කිලා බහින්නේ. ඒ වගේ තමයි භාවනා කරපු නැති අසත්‍යමත් හිත. හරියට ප්‍රසාද සද්ධා වගේ අරකෙත් ටිකක් ලෙව කරනවා මේකෙත් ටිකක් ලෙව කරනවා වැස වෙලාවට අත්ෙන් අතර වයින් කුරුල්ලෙක් වගේ ඔලා පයින් ගතිය යම් වෙලාවක අල්ලගත් අරමුණ දිගේ හිත කොලාපයින ගතිය අනිත් පැත්තට අපිලාපන ගතිය කිඳා බහින ගතියට ගියා නම් අන්න ඒකෙන් දරගන්න පුළුවන් මට දැන් සතිය පිහිටියා කියලා අරමුණ දිගේ නිකං වටින් පිටින් මතු පිටින් දුව දුව පැන පැන තිබුණු හිත දැන් අරමුණක් අල්ලගෙන එකක කිඳා බහින ඒ කිඳා බැහිම පෙන්වන්නේ වතුර කඩකට ගල් කෑල්ලක් දැම්මොත් මොකද වෙන්නේ වගේ වතුර කඩකට යකඩ කෑල්ලක් දැම්මොත් එතනම කිඳා බහැලා ජල කඳ ඉවර වෙනකන් බහැලා නතර කරන්නේ. අඩියටම යනකන් යන. ඒ වත් ඒ දාපු ගල ඒ දාපු යකඩ කෑල්ල මොනම ධර්මකින්වත් අතරමඟ නතර වෙන්නේ. ඒ වගේ අරමුණ ඉඳා පැත්තට පස්සේ සතිය ඒ අරමුණේ සියලු පරමාර්ථ ධර්ම ධාතු මනසිකාර පරමාර්ථ ධර්ම කිඳාගෙන පහිනුම්. ඉතින් ඒක තමයි මේ ජීවිතයේ ආධ්‍යාත්මයට හැරෙනවා කියන්නේ. අපි මේ දෙකල් බාහිර දේවල් අනුන්ගේ ගුණ කන්දල් දිහා බල බල හිටිය මිසක් තමන්ගේ මේ හිතක් තියෙනවා හිත යට තව එකක් තියෙනවා කෙලෙස් ජාති තුනක් තියෙනවා මේ රතුරුණු ගිරිය පොතු ගහලා බලනවා වගේ ඇතුළට යන ගතිය බුදුහාමුදුර පෙන්වන්නේ කේල් කඳක් පතුරු ගහනවා වගේ ඇතුළට කිනාට බහින ගතිය එන්නේ මේ සතිය ඒ සතිය පෙන්නඳ නැත්නම් මේකට උපමා කියනද ත්‍රිපිටක හරි ලස්සන උපමා රාශියක් සරුවචනanse පෙන්ලා තිනවා ආයේ මේ මහා සීසයාඩෝ ස්වාමීන් වහන්සේ මේ සරුවචනසේගේ සම්ප්‍රදාන කුල ඒවට එහා ගිය එකක් පෙන්නනවා. බුරුල් පසකට දැන් ගෙනලා පිටින් ගෙනලා දාපු පසකට හෙල්ලකින් දමලා ඇන්නොත් හරියට හෙල්ලේ එතන කාගෙන යන්නේ කොහමද? ඒ වගේ තමයි සතියේ. මොන අරමුණ ගත්තත් අරමුණේ මතු පිට නතර වෙන්නේ කාගෙන බහිනවා. යම් විදියකට එල්ල අරගෙන ගලකට දමලා ගැහුවට පස්සේ ඉඳා බහින් නැතුව එළ විසි වෙන්නේ කොහොමද? ඒ වගේ තමයි කාම හිත. අරමුණින් අරමුණට පැන පැන පැන යනවා. විවිධ රස, විවිධ ආකාර, විවිධ වර්ණ, විවිධ ගන්ධ, විවිධ රස, විවිධ සද්දහා උහි යනවා. කොටිම්ම කියනවනම් භාවනා කරන්න ගිහිල්ලා සතිය ආපු දවසේ තමයි තේරෙන්නේ අපේ හිතට කිසිම න්‍යාය පත්‍රයක් නැහැ. කොයි වෙලාවෙ අහනවද, කොයි වෙලාවෙ බලනවද, කොයි වෙලාවෙ රස බලනවද, ගඳ බලනවද, පහස ලබනවද, හිතනවද කියන එකේ අපි උදේ පාන්දර නැගිටලා සැලසුමක් හදාගත්තොත් මම පළවෙනි පැයේ බලනවා. ඊගන පැයේ අහනවා. ඊගය පැයේ ගඳ රස බලනවා, පහස ලබනවා කියලා කවම කවදාකවත් මොනම කෙනෙකුටත් කරන්න බෑ. ඒ නිසා අපි සදා අනාතයි. සදා දාසයි. සදා බැලයි. අපි කොහේ අරගෙන යනවද දන්නේ නැහැ. ආශ්‍රනෝදාගත මීහරකෙක් අරගෙන යනවා වගේ මේ අහනවා මේ බලනවා මේ ගඳ බලනවා මේ රස බලනවා අන්න ඒ ගතිය නිකන් හෙල්ලකට හෙල්ලකින් ගලකට දමලා ගැහුවා වගේ පොළවයින පිටින් ඇවිල්ලා පිටින්ට යනවා මේ විදිහට සතිය අඳුර ගන්න හම්බුණා නම් කෙනෙකුට භාවනා කරනකොට අර තේරෙන පටන් ගන්නවා මේ විපස්සනාව කියලා ඔකට ඉංග්‍රීසියෙන් කියන්නේ ඉන්සයිට් කියලා ඇතුළත බැලීම පටන් ගන්න පුළුවන් වෙන්නේ සතියේ ඉඳලා තමයි එහෙම නැත්නම් අපි පිට තමයි බලන්නේ බැලුවෙත් පිට බලමිනුත් ඉන්නේ පිට કોઈ වෙලාවක හරි අරමුණට கிඳා බැස්සනම් එදාට මේ මතු පිට සද්ධාව නැත්නම් පසාද සද්ධාව අමූලික සද්ධාව ඕකප්පන සද්ධාවක් වශයෙන් වෙනසකටපත් වෙනවා සද්ධාව ගිල ගන්නවා බැස ගන්නවා ඇතුළට බහිනවා ඒ වගේ අපිලාපන ලක්ෂණය වෙනුවට පිලාපන ලක්ෂණය වෙනුවට අරමුණට බහින ගතිය තේරෙන පටන් ගන්නවා වැඩේ පටන් ගත්තා එදයින් තමයි අපේ ආධ්‍යාත්මේ පටන් අරගන්නේ. එහෙම නැත්නම් කියනවනම් බුද්ධඝං කාර්යය බුද්ධ ධර්ම ඉගෙන ගන්න පටන් ගන්න සම්දිස්ථානේ උතන් තමයි. ඔතෙන්ට එනකන් අපි හොඳ බුද්ධඝං කාර්යය. උන්ට දන් දීලා තියෙනවා අපි සාදු සාදු කියලා පෙරහැර ගිහිල්ලා තියෙනවා අපි තිල්ලා කළා තියෙනවා අපි. නමුත් මේ කරපු එකම දෙයකවත් රස විශේෂේ ಗುಣ විශේෂේ දාන්නේ නැහැ. දාන දෙන එක සිල් දකින්නකින් කොහොමද වෙනස් වෙන්නේ? මොනවද ලැබෙන ආනිසංස? මොනවද තමන් අත්දැකලා තියෙන්නේ කියලා සපේලා උත්තර කියන්න බෑ. ඒ අපදානේන සම්පායති කියලා කියන චරිතයෙන් සපේලා උත්තර කියන්න පුළුවන් වෙන්නේ සතියෙන් කරන වැඩක විතරයි. ඉතින් ඒක ඒ සතිය දැන් මේ අසවල් අරමුණේ මම கிඳා බැස්සේ කියලා විස්තර කියන්න හදන අරමුණ වෙන්කොට හඳුරගන්න එකට කියනවා නාම රූප පරිච්ඡේද කරනවා කියලා. වෙන්කොට හඳුරගන්න. මම මේ කියන්නේ හදන්නේ ආස්වාස ප්‍රස්වාසය නෙවෙයි. මම මේ කියන්නේ හදන්නේ බිම්බි මැකිලිම නෙවෙයි. මම මේ කියන්නේ හදන්නේ සක්මන නෙවෙයි කියලා නම් කරන්න ඕනේ. ඒ පරිච්ඡේද කළා කියන්නේ මම මේ ආස්වාසය ගැන සඳහන් කරනවා. ආස්වාසයේ මතු වුණා. මම ආස්වාසයේ මෙනෙහි කරා නැත්තම් මානසිකාරය දැම්මා. යොමු කරා. එතකොට මට මේකේ සිසිලසක් වැටුණා, දිගට වැටුණා, කම්පනයක් වැටුණා, නාසිකාග්‍රේ වැටුණා, උඩුතලේ වැටුණයි කියලා ඒ අරමුණ ගිය මෙහෙවපු අරමුණ සම්මෝසාවකින් තොරව මම මේ ප්‍රසවාසයේ නෙවෙයි ආස්වාසයේමයි කියලා සම්මෝසාව කියලා කියන්නේ මේ අන්‍ය විහිිත වෙච්ච හිත නවීන වචනෙන් කියන අංජබජල් හිත හැම තැනම දුන කොයි එක ගැන කතා කරනවද දන්නේ අංජබජල් නෑ අන්‍ය විහිිත නෑ මම මේ කියන්න දන්නේ ආස්වාසය කියලා ඒ ගතිය තමන්ට තේරෙන්න පටන් ගන්නවා ලෝකේ ලක්ෂිකුත් එකක් අරමුණු තියේදී මම අද මේ සභාගත කරන්න හදන්නේ කමඨාම් වාර්තාවට දාන්න හදන්නේ ආස්වාසයයි. මෙන්න මේකට කියනවා අසම්මෝසාව කියලා. ඒක නැතුව මේ මම දිග දැක්ක, පළල දැක්ක, හොඳට දැක්ක, දිගට දැක්ක කිව්වට මේ මොන දෙමලයක්ද මේ කතා කරන්න කියලා දන්නේ නැතිවට කියනවා සම්මෝසාව කියලා. අද ලෝකෙ තියෙන හරියක් මුළු ජනමාධ්‍යම සම්මෝසාවක්. කොහේ මොනව වෙනවද දන්නේ මොනව හරි කුණු හරප ටිකක් ගෙනල්ලා ප්‍රවෘත්ති හදා ගන්නවා හදාන ඉතින් අපිට දෙනවා අපි අර දවස පුරාම හදාගත්ත හිත නන්නත්තර කරනවා ඒක නැතුවම බෑ අපිට බත් තේලක් නොකා ඉන්න පුළුවන් ප්‍රවෘත්ති හරනතු ඉන්න බෑ දැන් ගිය ගමන්ම පටන් ගන්න ඕක තමයි මම පහුවෙච්ච ප්‍රවෘත්ති ටික දා ගන්න ඕනේ ඕකට වෙන කුණු හරපෙකුත් කී හැකියි එහෙනම් ඒ තරම්ම ඇබ්බැහි වෙලා අද හය හතර තේරුපු දරුවා සිට හෙට මැරණකන් යන මිනිහා දක්වා ජනමාත්‍යෙන් පාලනය කළ ඉවරයි. කවුරක්වත් දන්නේ නැහැ මේක මේ පීයෙන් ඇනිලක් කරන්නේ කියලා. අපි කොහොම කරකොලා තාරනවද දන්නේ කොච්චර ඒ ජනමාධ්‍ය ප්‍රකාශ ප්‍රසිද්ධද කියනවනම් එනසන් ජනමාධ්‍ය අපේ පාලනය කරනවද කියනවනම් සමහර සුපර් මාකට් එකට ගිහලා බඩු අරගෙන ගෙදර ඇවිල්ලා බලනකොට එයාම දන්නේ ඇයි මේ බඩුව ගත්තේ කියලා. අර නිතරම ඇඩ්වර්ටයිස්මන්ට් එකේ පෙන්වන නිසා ගියාට පස්සේ ඉබේම අරගෙන මල්ලට දා ගන්නවා. සල්ලිත් ගෙවනවා. ගෙදරල බලනකොට එයි මේ බඩුව ගෙනාව කියලා දන්නේ මේ තරම්ම හිතට වද්දන්න ගියාට පස්සේ අපිට මේ මොන හරි කුණු හරපයක් ඒක දිගී අපි රූකඩ වගේ වැඩ. අපි දන්නේ නැති වුණාට මේ ඇඩ්වර්ටයිස්මන්ට් එක හදන පරට්ටයා පෙරේතයා වලත්තයා ඌ දන්නා මූට දෙල්ලාම කාලා කවලා තියෙන කියලා. තුන්වෙනි ලෝකේ රටවල් ගැන මේ ජනමාධ්‍ය කාර්යෝ කරන ප්‍රකාශන වාල්ලුණ්ඩ වැඩිය පහත් කළා කතා කරන්න. උන් දෙන ඕඩම ලණුවක් කනවා. උන් දෙන ඕඩ බෙහෙතක් බොනවා. උන් දෙන ඕනේ ඇඳුමක් හෙළුව පෙනුනත් ඒක ඒක ෆැෂන් එක කියලා පෙන්නනවා. අද ගෑනු අඳින හරියක් අඳින්නේ හෙළුව පෙන්න අනික්කව වැහෙන්නේ. මේ සුද්දාගේ වැඩේ. සිංහලයේ කොහොමද තිබුණේ? සිංහලයේ තිබුණේ ඇඳුම් තියෙන හෙළුව වහන්න. දැන් නෑ. හෙළුව පෙන්වන්න තමයි ඇඳුම අඳින්නේ. මේ ඔක්කොම අවුරුදු 20 කට සැලසුම් කිරීම මොකද අපි ඉන්නේ අසම්මෝසාවේ බව දන්නවා. මේ ලනුව කවන්න පුළුවන් බවක් දන්නවා. අර සිංහලයාගේ තිබුණ අහිංසකකම මඩ සෝදාගත් කල රජකමනත් පුරුදු ගතිය සුදුසු ගතිය දැන් නැහැ. සිංහලයා කොහොමඩක්වත් දාහත වෙලා බාල්දු වෙලා ඉවරයි. මොකද අර කාමයේ පොඩ්ඩක් ලුණු මිරිස් වගේ ටිකක් ගාපු ගමන් දුවනවා බැල්ලිය පිටිපස්ස යන බල්ලෝ වගේ. ඒක ඉතින් හොඳටම පේනවා. ඒක නැතුව මේ කොහෙද බොලව දුවන්නේ? මොකද්ද බොලව මේ කරන්නේ? මේකෙන් කරලා හරගියකේ තියනවාද? අපි එන්නේ එන්නේ නාශනොත් දාගන්න එක නේද කරන්න කියලා. අරමුණකට ගිහිලා මම දැන් ඉන්නේ ආස්වාසිය ප්‍රස්වාසිය කියන්නේ නැත් නෑ මම ඉන්නේ ප්‍රස්වාසිය. ආස්වාසිය නෙවෙයි. කියලා හරියට පසුබිමට සාපේක්ෂව කතා කරන්න ඉගෙනගත්ත මිනිස්සයාට ඔච්චර කතා කරන්න දෙයක් නැහැ දවස පුරා. අපි එකක් කියනකොට දෙකක් පටලවලා ඉවරයි. කියන දේ හරියට එල්ලෙට කතා කරනවා නම් ඒක නීති භාෂාවක් එතන කියවේ. එතන පරිවේශනායක විද්‍යානුකූල පරිවේශනයක පරිවේශන වார்த்தාවක් හරියට විද්‍යානුකූලව ටෙක්නිකලි කියන්න පුළුවන් වෙනවා. ඒකනේ බුදුහාමුදුර කියපු මේ වචන ටික අද ත්‍රිපිටකය කියලා අපි ඇලපිල්ලක් පාපිල්ලක් වෙනස් කර නැතුව රකින්නේ. මේ සාරිපුත්‍ර සාංශි ගොනු කරලා දීපේක අපි තාමත් ධර්මයේ කියනකොට අහනකොට ධර්ම ගෞරවය පිහිටවගෙන සාදු කියන්නේ. මොකද ඒකේ no nonsense ඕනේ දෙකුණු අරබ නැහැ. කියන්න ඕනක විතරයි. ඉතින් කට්ටිය බනහනකොටත් ඒ සාරිපුත්‍ර හාමුදුරගේ බනහන්න කැමති නැහැ. ජාතක කතා ගැන කියනවනම් අර වල් පැල්ල හැලි මේ වල් පැල්ල හැලි එව්වනම් සාදු කී කිය අහනවා. මෙව්ව අහනවා කියන තේරෙන්නේ අපව අපිට. අපි මේ ඊගාව ආත්මිතියවත් බලමු. මෛත්‍රී බුදු ආපහපොම් බලමු කියලා පතර දාන. ඒ මොකද මේකේ තියෙන්නේ කාරණා විතරයි. අන්නේ සම්මෝසාව නැති වෙලා කියන දේ කිරි ගහෙන් මෝල් ගහෙන් කිරි ගහට එන්න වගේ. හරියට කාරණාව කියන්න පුරුදු වෙන්න නම් මේ සතියේ තියෙන නන්නත්තර අරමුණු තියෙනකොට මගේ අරමුණ ගියේ කොතෙන්ද යා යුත්තේ කොතෙන්ද කියලා දන්නවනම් උන්ද අපායට ගියත් යම රජුර පුටුවෙන් නැගිටලා ඌට එක්ක පුටුව දෙයි. එහෙම නැත්නම් ගියේ මේ ඔයා ගැලපෙන්නේ නැහැ. මේකට කරුණා කරලා ගිහිල්ලා තමන්ගේ වැඩ බලා ගන්න කියලා කෙලින් කතා කරනවනේ යමයට බයයි. ඒකට පිළිබඳව ඥානපෝනික ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා මේ සම්මෝසාව සහ අසම්මෝසාව පෙන්නම් කර පෙන්눔 කරන්න ගිහිල්ලා අපිට ඒ ඒ ස්වාමීන් වහන්සේ ගන්නවා මේ මේ යද්දේශාවක් එහෙම නැත්නම් මේ කංකාරියක් එහෙම නැත්නම් යකුණට වඩා තනත් තොවිල් නටවත තැනට ගියාට පස්සේ ඒ යකා නෑ ඒ කබුවා ඇදුරා ඉතින් සියලු සේන යක්ෂ සේනාධිපති ඔක්කොටම ආරාධනා කරනවා මල්පල හදලා ඉතින් යදින්න පටන් ගත්තාම එන යකා මොකාද කියලා හරියට දැනගත්තොත් උගේ නම කියලා කතා කරුවොත් ඒක බයයිලු ඒක වෙනුවට වෙන කෙනෙක් නමක් කියපු ගමන් බෙල්ලම කඩනවා. එනිසා මොන යකාටුණත් ඕ සීරියා කණේ තමයි යකෝ කිව්වනම් ඌ කියනවා. උට ඔඩ්ඩිමන්සනා කියලා හරියන්නේ නැහැ. උඹ ඔඩ්ඩිමන්සනා කියලා අහපු ගමන් ඌ දන්නවා මේක මොඩයයි කියලා. උගෙන් අහන තෝ සීරියා කාද? ඒ ඉච්චර. එතකොට මොනවද උනේ අරගෙන බල කුක්කුක්කුත් වගේ. බලු කුක්කෙක් වගේ යකෝ. හැබැයි පොට්ට පටලවා ගත්ත නේද? බෙල්ල පිටිපස්සට තමයි අත තියන්නේ. කඩලම දානවා. අදා පිට වෙලා තියෙන සීරියා කයනකොට උට ඔඩ්ඩිමන්සනා කියලා කතා කරනවා. එහෙම නැත්නම් දැඩි මුණ්ඩයා කියලා කතා කරනවා. එතකොට ඌ දන්නවා මේ කමැට්ටයි කියලා. ඒ ඉන්ටර්විව් කරනකොට ඕක තමයි අල්ලන්නේ. ඉන්ටර්විව් කරලා ප්‍රශ්නත් දාලා බලනවා මොනවද කියන්නේ මේ අක්ෂයා කියලා. දන්න සේරම කියනවා ප්‍රශ්නේ අදාළ ප්‍රශ්නට උත්තර දෙන්නේ නැහැ. මම ඉන්ටර්විව් වලට ඉඳලත් තියෙනවා ඉන්ටර්විව් කරලත් තියෙනවා. කමටහන් සුද්ධ කරලත් තියෙනවා. මගේ කමටහන සුද්ධ වෙලා තියෙනවා කිසිම දවසක මේ සතිචෛතසිකේ ඉන්ද්‍රියක් පාටපත් කර ගැනීමේ ආදාව දින යෝගාවචරය පවා මම මේ කතා කරන්නේ අහවල් එක කියලා. ඒක පරිච්ඡේද වශයෙන් මාතෘකා කියමනක් අපේ නැතිකම නිසා අපි වෙන විස්තර කතා කරනවා. අපි මොකද්ද මේ කියන දෙමලේ කියලා. අන්තිමටම අහන්න වෙනවා මොකද්ද යකෝ ඔච්චර කිව්වේ කියලා. එවැනි කතාවක් පටන් ගන්න කියන්නේ මම මේ කියන්නේ දැන් සක්මන කරේ. මම මේ වම තියෙන එක ගැන කතා කරන්නේ. අර විලුඹ වදින හැටේ දැනෙන්නේ. ඒක මට තද ගතියක් වශයෙන් වැටෙනවා. ඊට පස්සේ මේ කකුල විලුඹට බර ඉස්සරහට යනවා. එතනින් මට ඒ කතා ඉවරයි. දැන් මම දකුණ ගැන වම ගැන කියනවා. වමේදිත් මෙන්න මෙහෙම ඇදෙන්නේ කියලා මෙන්න මේ දේ වෙන්කර කියමනට බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ ආර්ය වෝහාරය කියලා. ආර්යයන් වහන්සේලා කතා කරන්නේ ඉච්චරයි. සම්මෝසාවක් නැහැ. අහගෙන ඉන්න එක හරියට දන්නවා. කිරිකාට මෝල් ගහින් ඇන්නා වගේ. ඒක නිසා මේක පිළිබඳව මම නිකන් මේ උනන්දු ඇතිවීම සහ හිතවදින්න මෙහෙම කියනවා. අපි කාලේ වෙනකොට ඒක ටිකක් පමයි. ඔය ඉන්දියාවේ හිටපු ගාන්ධිතුමා මහත්මා ගාන්ධිතුමා ලෝකෙම නායකයන් පිළිඅරගත්තේ ඉතාමත්ම නිහතමානී හරියට මානව දී ගැන කතා කරලා මුළු එංගලන්තෙට පෙන්ලා දුන්න ආශ්‍යාකරේ අපි ළඟ රණ්ඩු නොකර දිනන ක්‍රමයක් තියෙනවා කියලා අහිංසාව කියලා. අන්තිමට සුද්දට මොනවක්වත් කරගන්න බැරි වුණා නිදහස දෙන්න සිද්ධ වුණා. ගිය අමුඩයක් යනකන. එංගලන්තෙට ගිය අමුඩයක් යනකන. පාර්ලිමේන්තුවට එනවනම් එන්න කියපන් නැත්තම් ගහටම මේක තමයි මගේ ජාතික ඇඳුම. ඔය තොපේ ටයි කෝට් ගහලා টොප් පැට් දෙපිල්ලක් මයි ළඟ නැහැ. සීත රටේ වුණත් ගියේ අමුඩේ ගාගෙන. අන්තිමට සුද්දා ගිහිල්ලා තමයි කෝච්චියෙන් බත් අගෙන ඇවිල්ලා පාර්ලිමේන්තුවට අඳ ගන්න ගියේ අපේ නිකන් සාමාන්‍ය සිංහල ගොයියෙක් ආවේ. කාන්තිතුමා කියනවා මම හැදුණු පවුල බොහෝම වැදගත් පවුලක් අපේ ගෙදරට නිතර රාජ්‍ය නායකයෝ එනවා. ඒ නිසා මම අහගෙන ඉන්නවා මම හරියම ලැජ්ජකාරී. මම මේගොල්ලෝ ලොක්කෝ කතා කරනකොට tire පිටිපස්සේ ඉඳගෙන දොරෙද්ද පිටිපස්සේ අහගෙන ඉන්නවලු මේ රාජ්‍ය නායකෝ ලොක්ක මොනවද කතා කරන්නේ කියලා. අවුරුදු 17 වෙනකන් දැක්කලු මේ එක මෝලෙකුට කියන දේ තේරෙන්නේ. අර මිනිස්සයා අහගෙන ඉඳලා අහන මොකක්ද තමසි කිව්වේ කියලා. ආයේ විසඳුම් කරනවා මිසක එක මිනිහෙකුට කතා කරන්න බැරිලු. ඉතින් හිතාගත්තලු රාජ්‍ය නායකෝ මේ තරම් යන්නේ කොහෙද කියනකොට මල්ලේපොල් නම් රට්ටු ගැන කොමන කතාවද කියලා. වස්ස විලිලැජ්ජාවක් ඇති වුණාලු. මෙච්චර වැදගත් මිනිස්සු මේ රට රාජ්‍ය බාර අරගෙන විධායක බලතල සහිත ඇත්තෝ මෙහෙමද කතා කරන්න කියලා සභාවක කතා කරන්න මතය ප්‍රකාශ කරන්න එන්න එන්න කෝල ගති වැඩි වෙන්න පටන් ගත්තලු කෝඩු ගති අහගෙන ඉන්න මිනිහට තමයි තේරෙන්නේ මේ කියන මිනිහ මොන අnder දෙමලයක් කියනවද දන්නේ නැහැ. බරපතල වචන දාලා කියවනවා. පණිවිඩයට අදාළ නැහැ. මේක දැනගත්ත නිසා මෙයා පස්සේ අප්‍රිකාවේ ගිහිල්ලා පුරුදු වෙලා හිතාගත්තලු මම ඊට පස්සේ කතා කරනවා නම් තේමාවට සාපේක්ෂව විතරයි කතා කරන්නේ. අන්තිමට ලෝකේන හොන්තම කතිකයා බාටපත් වෙනවා. හොන්තම කතිකයා බාටපත් වෙනවා සුද්ධ ධන ගැහුවා. ධන ගහන සිද්ධ වුණා. දැන් ඕනේ රටක ප්‍රසිද්ධ රටක ගිහිල්ලා බලන්න ගාන්ධි පිළිමයක් හදලා තියෙනවා. ඒ මොකද මෙච්චර යුද බලයේ තියේදී තාක්ෂණයේ තියෙද්දි මුළු හිරනබසින අධිරාජ්‍යය පිටලා තියෙද්දි එංගලන්තයට කතා කරලා කිව්වා උඹලගේ සටනට විරුද්ධව අහිංසක සටනක් තියෙනවා. අවිහිංසාවාදී දිනනවා. ඒක පෙන්නේ නිහඬ විප්ලවයේ කියලා. ඒක කෙරුවේ හරියට පොයින්ට් එකට කතා කරලා. නිසා යෝගාවචරය දන්නවනම් අපි මේ කතා කරන දේ උඟා ශක්තිය වැය වෙනවා. ඒ වගේම අදහස් සම්මෝධාවකට වැටෙනවා. කතාව අඩු කරලා කියන එක හොඳට හිතලා පොයින්ට් එකට කතා කරන්න පටන් ගන්නවා නම් මේ හැම මේක දන්නවනම් පාසල් දරුවේ අනිවාර්යයෙන්ම පාස් වෙනවා. ඔය කාටවක ලකුණු තිය ගන්න බැරි තරම් දැනුම් අඩුකමක් නැහැ. දන්නේ නැත්තේ හරියට ප්‍රශ්නට උත්තර ලියන්න දන්නේ නැහැ. අමාට ගාන පත්‍රේ ගාන ලියන්නේ නැතුව ගානේ අංක ලියන්නේ නැතුව ගාන හදනවා. ලකුණු ලැබෙන්නේ නැහැ. කුලේ ලියන්න ඕනේ මේ පස්සේ ගානයි. මේක ගාන කියලා ලියලා ඊට පස්සේ තමයි ගාන අපි සුළු කරන්න පටන් ගන්න ඕනේ. ඉලක්කම ලිව්වේ නැත්නම් ගාන නැවතත් උත්තර පත්‍ර ලිව්වේ නැත්තම් හිතේ මනසේ හිතව බලන්නේ කතා කරන්න වෙන්නේ. අද ගම්මැදි පහයලි දොඩන සොබණි කෙනෙක් දී අහගෙන ඉන්න බෑන මොනවද කියන්නේ කියලා. උදේ පටන් ගත්තා හැන්ද වෙනකම් කතා කරනවා. මොනවා කතා කරනවද මේක වෙන අර්ථ සිද්ධිය මොකුත් නැහැ. මේ විදිහටම තමයි මනස වැඩ කරන්නේ. අපි ඔය වචනය විතක ਵਿਚාර දෙක ඒ මනසේ ක්‍රියාකාරකම් පිළිබඳ දර්පණයක්. ඒ නිසා කතා කරන දේ මුදුවට බලන්න පොයින්ට් එකට කතා කරන්න ගත්තොත් එයා ඒ දකින්න දේ අද්දුරු ප්‍රත්‍යක්ෂ දෙයක් වෙන්න ඕන. නැත්තම් කතා කරගෙන මේ දේ මන් දන්නේ නැහැ. මට අදාළ නැහැ. ඔය ඇහුවනම් මේක කියාගේ මම දන්නේ නැහැ. ඒ නිසා බුදුජාණන් වහන්සේගේ කතාව ඇහුවොත් උන්වහන්සේ සත්‍යතෝ තේතතෝ පියතෝ මනාපදෝ අත්ථ සංහිතෝ වෙච්ච දෙයක් විතරයි කියන්නේ. ඇත්ත විතරයි කියන්නේ පුම්බන්න යන්නෙත් නැහැ. අහන මිනිහට අර්ථය සිද්ධ වෙනවා. අහන මිනිහට මනාප වෙන්න ඕන. ඒ වුණත් බුදුරජාණන් කියන මං කියන්නේ හරියට මේ මිනිහයාට අල්ලන වෙලාවට විතරයි. වෙලාව ගැන තලකනවා කියලා. එහෙම කිව්වොත් අපිට වචනයක්වත් කතා කරන්න හම්බෙන්නේ මේ ලෝකයේ. කියන හරියක් පච කියන. කවදාකවත් නැකපු නැති දෙයක්. මතිමතාන්තර මේ කියන චරිතය මේ භාෂාව ඌරුව චරිතය හැදෙන්නේ භාවනා කරනකොට මගේ හිත තියෙන අසවල් තැන කියලා සම්මෝසාවකින් තොරව මේකට පරිච්ඡේද ඥානය කියලාත් කියනවා හරියට පසුබිමට සාපේක්ෂව කතා කරන්න යනවනම් එයාට තේරෙන පටන් අර ගන්නවා හරියටම එල්ල කරලා පිම්මට වෙඩි තිනවා වගේ කැවුත්තටම දින තියන්න පුළුවන්. වැනවිලි නෑ, පොට්ට chance නෑ. විද්‍ය බඳුරට වැද්‍යාවට වැදිරි බඳුරට නෑ. ඉස්සල ඉස්සල එහෙම වෙනවා. පස්සේ පස්සේ කරලා හරියට සද්ද විද්ද බට බැඳ කිව්වා වගේ සද්දෙට වෙඩි තියන්න පුළුවන් තත්ත්වයට යන්න පුළුවන් වෙනවා මේ සතියේ තියෙන සම්මෝසාව කියන එක තේරුම් ගන්න ඕනේ. අපි කියනවනම් යමක්, ලියනවනම් යමක්, ප්‍රසිද්ධ කරනවනම් යමක්, ප්‍රකාශ කරනවනම් යමක්, ඒ ගැන වගකීමෙන් කතා කරනවා. එතකොට ඒ කියන්නේ ඒකට ප්‍රත්‍යක්ෂය කියලා බුදුහාමුදුරුවෝ කියනවා. ප්‍රත්‍යක්ෂ කියලා කියන්නේ අස්පනා අපිට කියන වචනේ. අස්පතම් පිට නෙවෙයි නම් ඒක කතා නොකරන. මම එහෙම නැත්තම් කියන්නේ මේ දේ මම දන්නේ නැහැ. මම මේක මේ අනුමානෙන් මේ කියන්නේ කියලා. ඒව ඒව පුළුවන් තරම් කරන්න කිව්වේ. ඒකල අස්පනා අපිට තියෙන දේ කියනවා සම්මෝසාව. අසම්මෝසාව කියලා. සම්මෝසා කියන්නේ අවුල. මේ විදිහට අරමුණු රාශි රාශි වශයෙන් මේ අපි උදේ ඉඳලා හැන්ද වෙනකන් හිතවිලි රාශි රාශි වශයෙන් පාල වෙනවා. වේදනා රාශි රාශි වශයෙන් පාල වෙනවා. සද්ද තුන් ගණන් ගෙනවා. හිත කය ඇහ කන දිවනාශේ පුදුමාකාර දෝරේ ගලනවා කිසිම සීමාවක් නැහැ. channel 6ක් තියෙන ටෙලිවිෂන් එකක් වගේ හයියෙම වැඩ. මෙහෙම වැඩ කරද්දී මේ සම්මෝසාවෙන් දන්න මම මේ කතා කරන්න මේලා බලන දෙයක් ගැන මම මේ කතා අහන දෙයක් ගැන මම මේ කතානේ ගඳ බලන රස බලන පහස ලබන දෙයක් කියලා හරියට මේකට ගියොත් ටික උත්සාහයක් ටික වෙලාවක් කරනකොට මේ කොච්චර අරමුණු රාශි තිබුණත් මට බැලිය යුතු දේ හිත නතර කිරීමේ පුංචි අධිකාරී ශක්තියක් එනවා. එහෙම නැත්නම් මට ඕන කරලා තියෙන්නේ මේ කවුරු රූප පෙන්වන්න ගියත් ගන්ධ රස පහස පෙන්වන්න ගියත් මට ඕනේ අහන්න විතරයි. කියලා Tamanට මේ නානා විදියට අරමුණු ගොජ තමද්දී ඒ අරමුණු රාශිය මැද Tamanට ඕනේ දෙයට විෂයාභිමුඛ භාව පච්චුපට්ඨානා කියලා කියනවා Tamanට අවශ්‍ය විෂයට හිත යෙදීමේ ශක්තියක් එන්නේ භාවනා නොකරපු මනස දාස බව තේරුම් ගත්ත දවසේ තමයි. වාල් බව තේරුම් ගත්ත පදිය තමයි. ඉනේන අරමුණු දිගේ ගසාගෙන යන හිතක් කියලා තේරුම් ගත්ත දවසට තේරෙනවා. ඒක දැනගෙන හොඳට බලන්න හිටියොත් අපි උදාහරණයක් විදිහට මූල කර්මස්ථානයේදී මේ පැත්තෙන් ආලෝකයක් පේනවා. මෙතෙන් සද්දයක් ඇහෙනවා. මේ පැත්තේ වේදනාවක් දැනෙනවා. මේ පැත්තෙන් හිතවිලි එනවා. ඉතින් තමයි දන්නවා දැන් මේ හිත පැහැරගන්න මත්කරන්න විවිධ පැති වලින් බහුරූකෝලම් පානවා. ඒක ඉතින් Taman දන්නවා මේක තමයි ආරක්ෂක භූමිය කියලා මූල කර්මස්ථානේ වුණත් ඒකේ ඉන්න බෑ වේදනාවට අදිනවා. නැත්නම් ශබ්දයට අදිනවා. ඒසොට එයා දන්නවා මෙතන ආරක්ෂක භූමිය හැබැයි මේ මගේ කෙලෙස් ගතිය නිසා හෝ කම්මජ හේතුව නිසා හෝ චිත්ත හේතුවක් නිසා හෝ උතු හේතුවක් නිසා මගේ හිත කාමයට ඇදලා තියෙන නැත්නම් ද්වේෂයට ඇදලා තියෙන කියලා Taman ඉන්දිය යුතු තැනක් දන්නවා. දැන් මේ වෙලාවේ නැති බවක් දන්නවා. ඕන වෙච්ච ගමන් එහෙම කෙනාට තියෙන ලාභේ තමයි ඉඩක් ස්පාසාවක් ලැබිච්ච එක මම ආයෙ තමන්ගේ ආරක්ෂක භූමියට එන්න පුළුවන්. තමන්ට අවශ්‍ය විශේෂයට තමන්ට අවශ්‍ය මේ ക്ഷേම භූමියට එන්න පුළුවන් ගතිය තියෙනවා. ඒක ටිකක් කල් ගියාට පස්සේ තමයි තමන්ට තේරෙන පටන් ගන්නෙ යෝජනා කොච්චර සභාවට ආවත් ස්ථිර වෙච්ච විතරයි න්‍යාය පත්‍රයට යන්නේ. යෝජනා ලක්ෂයක් එන්න පුළුවන්. ඒ යෝජනා ගැන කලබල වෙන්න එපා. ස්වභාව අමාරු වුණාට අමාරු වුණාට පස්සේ න්‍යාය පත්‍රයට අනේ ස්ථිර වෙච්ච ඒවා විතරයි. ස්ථිර කරන්නේ මේ රූපෙද බලන්නේ යෝජනා වෙන රූපය, සද්දයක්, ගඳක්, රසක්, පහසක් හිත. මේකෙදී මම ස්ථිර කරන්නේ රූපෙද, සද්දෙද, ගඳද, රසද, පහසද හිතද කියලා ගත්තොත් අපි භාවිත මනස ස්ථිර කරන වැඩියෙන්ම රාගේ, වැඩියෙන්ම කෙලෙස් උපදින තැන තමයි ඉතරදලා. බල්ලා සුචිත අදිනවා වගේ. භාවනා කරන එකට තේනවා ඉතින් මෙහෙමනම් සංසාරේ ගත කරන්නේ අපිට එකතු වෙන කර්මවල ටොංගාන කියන්න පුළුවන්. වැඩියෙන්ම රස දෙයන තමයි මේක අදින්නේ. මේක දිහා බලලා ඒක දැක ගැනීම පවා මගේ හිත අභාවිත නම් අදින්නෙම වැඩියෙන් කෙලෙසෙන තැනට ඒක මම හිතන්නේ මයිත් කවුරුත් විරුද්ධ වෙයි කියලා. ඒක දැකීම පවා පේනවා මගේ හිතවත් මගේ සුභ සිද්ධිය සඳහා නෑ. මගේ රුචිකත්වයේවත් මගේ සුභසිච්ච සඳහා නැහැ. මගේ සද්ධාවත් මගේ රුචිකත්වයට නැහැ. මම ඇසුවිරු ඥානෙවත් මගේ රුචිකත්වයට නැහැ. මගේ තර්කණයවත් මගේ රුචිකත් මගේ හිත සුවපිනිස නැහැ. මගේ දෘෂ්ටියවත් මගේ හිත සුවපිනිස නැවැදින්නේ මායя තමයි පහිතේ. මායя තමයි කඹරන්නේ. මේක දැකපු දවසේ තේරෙනවා මේ කර්ම ශක්තිය කඩාගෙන ධර්ම ශක්තියක් වැඩ කරන්න නම් අඩු ගානේ සතියෙන් දැනගන්න ඕනේ මම කොච්චර දුර්බල හීන දීන අනාථ අසරණ කෙනෙක්ද භාවිත නැති මනස කොච්චරක් මේ පිටියක් මතපත්තු කර පහන් දැල්ලක් වගේ එහාට වෙනවා මෙහාට වෙනවා එහාට වෙනවා කවදාකවත් එලිපත්තු වෙන්නේ නැහැ කවදාවත් නැහැ කොච්චර කල් හිටියත් ආනි බව දැනගත්තට පස්සේ යාට තේරෙනවා යම් විශයකට අභිමුඛව මගේ හිත තියාගෙන ඕනේ නම් අභාවිත මනසකට මේක කරන්න බෑ. දන් දුන්නට මේක හරියන්නේ අපි දන්න සිල්ලක්කට ඕක හරියන්නේ මේ සතියෙම අරගෙන දන්න උදාසීන අරමුණ කර රූප ආරම්මණයක හිත නැවත යොදලා යොදලා යොදලා යොදලා එල්ලට පුරුදු වෙඩි තියන පුරුදු වෙන කෙනෙක් වගේ හිතලා වෙඩි විදින්න හදනගෙන විදලා විදලා විදලා කොච්චර කාලයක් ඇයිද මේ ශබ්ද ගන්ධ රස ස්පර්ශ තියෙද්දී Tamanට අඩුවෙන්ම කෙලස් තියෙන අරමුණට හිත යොදා ගන්න පුළුවන් නම් ඒක ඉතින් මේ ලෝකේ වෙන දෙයක් නෙමෙයි. ඒ තරමටම අපේ හිත නොකෑමනා දහපදුරා පට්ට බඳුරු හිතක් තියෙන. ඉතින් ඒක එකන කිතුන මේ මගේ හිත විතරයි මේ දහපදුරා පට්ට බඳුර කියලා කොයි එකත් එකයි කොයි එකෙත් එකයි. මේකට අයිතිවාසිකම් කියන එක තමයි මෝඩකම කියලා කියන්නේ. මේ තරම් පිටියක් මැද පත්තු කරොත් පහන් දැල්ලක් වගේ මේ සැලෙන මනස මගියේ කියා ගන්න එක විතර අමන තක తీරු මරි මෝඩ කමක් නැහැ. හැබැයි ඒක දැනගන්න එක ලොකු දෙයක්. මේ මනසේ ඇති ඥානිකෙත් එකයි පිරිමිකෙත් එකයි. ඕකේ මේ පිරිමි හිතනවා ඥානු අපි තමයි කඩප්පුලි වලත්ත ඥානු හොඳ ඇති කියලා. ඥානු හිතනවා අපෝ අපි විතර වලත්ත જાතියක් නැහැ පිරිමි ඇති හොඳයි. දෙකොල්ලම එකයි. එකට කොටිය කරන දෙන්නට පේනවලු මං ඉන්න දැන් නම් තනකොළ වේලිලා ගන්න දෙයක් නෑ අර ඒකට කොටේ කන දෙන්නට නම් යායට නිල්ලට තනකොළ තියනවා කියලා පේනවා මේකට කොටේ කන තන දෙන හිතනවලු බලාගෙන ඉදකින් පස් විතරයි තියෙන මේක තනකොළ ඔක්කොම වෙලා අර යහ කොටේ ඉන්න දෙන ඒකට නම් ෂෝක් එකට මට මේ ගඟ පැන ගන්න විදියක් නැතිකමනේ තියෙන්නේ කියලා හම්බ වෙච්ච එක කවදාකවත් Taman අගේ කරන්නේ අනේ මට මේට වැඩි කොච්චර හොඳද රජතනසක් හම්බුණා නම් සිටුතනසක් හම්බුණා නම් ඒ බුරුමේ ඉන්නකොට ඒ තියෙන වාතාවරණ දැකලා මෛත්‍රි කිය හවුසු කෙනෙක් කියනවා මොනව හරි කරලා ප්‍රාර්ථනා කරලා මම ලබන ආත්මේ ගෑණියක් වෙනවා කියලා. පුදුම තලකිල්ලක් තියෙනවානේ මේ ගෑනු අයට මේ අපිට වැඩිය ඔන්නේ යාගේ මේ ප්‍රාර්ථනා කරන්නේ පිරුම් පුරාණේ අනිමන ගෑණියක් වෙන එක. ලංකාවේ වහමතු කෙනෙක් කියනවා තාම ඉන්නවා යහමතුරු. හොඳ කාරණාකාරයක්. මිනිහා කියනවා මම මේ හරියට පින් කරනවා. يعني පුදුම විදිහට පින්කම් කරනවා. මට ලබන ආත්මේ ජපන් අම්මා කෙනෙක්ගේ බඩේ උපදින්න ලැබේවා වීසා නැතුව ජපානය යන්න පුළුවන් එතකොට ඔන්න Brahmacharya වටිනාකම ඒ කියන්නේ අර නොලැබිච්ච දෙයට මෙතන එකෙක් ඉන්නවද බලන්න ඒක නැති එකියක් ඉන්නවද බලන්න නැති ඔය හම්බෙච්ච දෙයට සතුටුලා කවුද ඉන්නේ කියලා බලන්නද කෙක්කත් නැහැ අതൃප්තිකරව තමයි අපි ගත කරන්නේ ඌනව තමයි අපි ගත කරන්නේ කාම දාසෝ තමයි ගත කරන්නේ ඒ කියන්නේ අපි එල්ලෙකට හිත යොදලා නැහැ එල්ලේකට දැක්කට පස්සේ එල්ලේක හිත හිතවන්න බැරිකම තමයි අනාත්මය කියන්නේ. ඕකට බය වෙන්න දෙයක් නැහැ. මට ඕන වුණාට අනබන තියෙන එක හිත හිතින් නැහැ. ඉතින් ඒක ලිව්වා මොකද්ද ඇති වැරද්ද? ඒිට හිතින් නැතිකම මගේ දුර්ලකමක් කියලා හිතන එක තමයි අවිද්‍යාව කියලා කියන්නේ. මගේ දුර්ලකමට හිතේ ඇති. මිටි තනින් වතුර බැසෙයි. වතුරේ තෙත ගතිය තියෙන ඉතින් ඔක වතුරේ දුර්ලභමක් කියයි නෑ වතුරේ හැටි. ඒ වගේ තමන්ගේ හිතේ තියෙන මේ විෂයකට යොදන්න බැරි ගතිය, එල්ලට වෙඩි තියන්න බැරි ගතිය හැටි. ඉතින් කිව්වහමකෝ. කීමෙන් තමයි කවදා හරි එල්ලකට වෙඩි තියන්න පුළුවන් ගතිය කුසලතාවයක් කරලා කරලා පුරුදු කරන්න පුළුවන් දෙයක් කියලා තේරෙනකොට විෂයාභිමුඛ පහපච්චවට්ටහනා කියලා තමන්ට අවශ්‍ය තැනට වෙනදට වැඩි චිත්තක්ෂණ ගන්න. අරමුණේ හිත පවත් ගන්න පුළුවන් ගතිය එනකොට දෙනවා. දැන් සතිය සතිය තියෙනකොට වැටහෙන දේ මේකයි. අරමුණු ලක්ෂ ගාණක් එද්දී මන ඕන දෙයට හිතව දාන්න පුළුවන්. මේක පෙන්නඳ එහෙම නැත්නම් මේක හුවා දක්වන්න කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ මතක් කරනවා ඇතෙක් පිටුරු කොටක වැටලා තියෙන ඉදි කට්ටක් ගන්න හොඳේ දික්කන හැටි බලන්න කියලා. හරියට උට ඇස් පේන්නේත් නැහෙනි. ඌ ඉදි කට්ට ගල්ලන්න බෑනේ හොඳේට. එයා මේ පිටුරු ගොඩම මගාරවලා තමන්ට අවශ්‍ය ඉදිකට්ට ගන්න යොදවනවා වගේ තමයි හරියට නාතඬුව දාලා යමක් අල්ලනවා වගේ තමයි ඔපරේෂන් කරන දොස්තර හරියට ඒසනි සලාකාව දාලා ඕන දේ අයින් කරලා තමන්ට ඕන තැනට අවධානය යොමු කරනවා වගේ තමයි මේ විෂයාභිමුඛ භාවපච්චපඨානා කිය කියන අපේ හිතේ තියෙන ගුණයක් බැමි නන්නත්තර වෙච්ච හිතේ ඒක නෑ ඒක කොහේ යනවද මොනවා වෙනවද කියලා දන්නේ නෑ ඒ බව මගේ දුර්ලකමක් කියලා ගන්න එපා. ඒ මනුස්ස හිතේ හැටි. මේ බව දැනගෙන පුළු පුළුවන් වෙලාවේ Taman දන්න ආනාපානෙ. Taman දන්න පිම්බීම හැකිලිම. Taman දන්න මේ ඉඳගෙන ඉන්න එකේ. Taman දන්න වමේ, දකුණේ. ඇවිදින එකේ කියලා ඒ කාර්මොට යොදලා යොදලා යොදලා යොදලා බොහෝ කල් යනකොට Taman තියෙන ඊට වැඩිය එක අරමුණේ චිත්තක්ෂණ දෙකක් පාත්තන්න පුළුවන්. ඒ අරමුණේ මෙහෙට වෙනකොට තුනක් පාත්තන ඔච්චරයි භාවනාව කියන්නේ. ඔච්චරයි දියුණුව කියන්නේ. ඒ විනුවට මට අරක ලැබීවා මේක ලැබීවා අර කරන්න බෑ මේක කරන්න බෑ කියන්න යන්න එපා. පුළුවන් පහසු තැනක් කරගන්න. ඒක පාප අරමුණක් කරන්න එපා. මධ්‍යස්ථ අරමුණක් ගන්න යදෝදා බලනකොට අර විෂයට යෙදෙන ගතිය, විෂයට අභිමුඛ වෙන ගතිය, වැඩි වෙන ගතිය ආවනම් ඒ අවු ඒ අත්දැකීම් එක අවුන්සයක් එක ග්‍රෑම් එකක් වටිනවා මෙතෙක් කල් අපි හොයාගත්ත සියලු දැනුම ටොන් එකට වැඩි. ඒ යමකට යොදන්න පුළුවන් ගතිය නැත්නම් ඒකේ පවත් ගන්න පුළුවන් ගතිය ඒ විෂය මේකේ මම ඉන්නේ කියලා දැනගන්න පුළුවන් ගතිය විෂයාභිමුඛ භවපච්චපට්ඨානා කියලා දන්නවනම් ඒ රචනයේ විතර ඍජු දක්ෂ මොනම රචනයක්වත් ලෝකේ නැහැ අනික සේරම හිතලුවා අනිතව මේ මනෝ විකාර මේක අද්දුර ප්‍රත්‍යක්ෂයි ඒක නිවේණිය අද අපිට සාහිත්‍ය සම්මාන හම්බ වෙන්නේ සාහිත්‍ය සම්මාන හම්බ වෙන හොඳම ගුණාර්පේ දැට ගහලා ලියපු එක කරන සාහිත්‍ය සම්මානේ හම්බ වෙනවා. නොවිච්ච වද්දයක් මනෝ විකාරයක් දාපුවාම ඔන්න නව කතාවක් කියලා තාත්විකයක් හම්බ වෙනවා. උට පිස්සු ඩබල්. හොඳ එක තියෙන්නේ. හැබැයි සාහිත්‍ය සම්මාන හම්බ වෙන්නේ උට තමයි. කාට හරි කිව්වොත් මම ඉඳගෙන ඉන්නකොට මම ඉඳගෙන ඉන්න වැටෙනවා ඉතියකෝ. ඕක කියන්න දෙයක් නැහැ. උකට සාහිත්‍ය සම්මාන දෙන්න තියව ගහලා එලවනවා. මේ තරම්ම බුදුජානනාංශය සඳහන් කළා තියෙනවා පුත්තක්ඥයා යමක් ඇත්තේ කියනවා නම් ආර්යනාංශය කියන එක නැත්තේමයි කිය. ආර්යනාංශය කියනනේ යමක් ඇත්තේමයි කියලා බුදුජානන කියන තියෙනවනේ මට පේන්නේ බෑ කෝ නෑනේ. ඒක නැත්තේමයි කියලා ගන්න ඕනේ. ඒ තරම්ම උඩු යටකුරු ලෝකයක්. ඒ මොකද විෂයාභිමුඛ භාවයක් අපි කතා කරන දෙන්නම එක මාතෘකාවේ නෙවෙයි. අර උතුරු කුරු දිවෙන ගැන කතා කරනකොට මෙයා දකුණු කතා කරනවා. ඉතින් හෙට උදේ වෙනකන් කතා කරත් අපි දන්නේ මේ කතා කරන්නේ අහවල්ලෙක් ගැන කියලා. ඒක පැත්තක තියන්නකෝ. තමන්ගෙම දෙන්නෙක් ඉන්නව ඇතුලේ ඒ දෙන්නවත් කවදාවත් එක දේ කතා කරන්නේ එකෙක් මඩට අදිනවා එකෙක් ගොඩට අදිනවා මීහරකයි එලහරකයි ගැට ගැහුවා වගේ තමයි අපේ මොලේ. දකුණු පැත්තේ තියෙන එක කවදාකවත් වම් පැත්තේ තියෙන එක දන්නේ නැහැ. දම් පැත්ත දකුණු පැත්ත වම් පැත්තේ තියෙන දකුණු පැත්ත දන්නේ නැහැ. ඒක විශාල ස්නායු රජ්‍යෝකින් කෝපස් කොලොසම් එකේ සම්බන්ධ වෙලා තියෙනවා. නමුත් මොළ දෙක වැඩ කරන සම්පූර්ණ දෙපැත්ත. එක පැත්තකට හිතනවා අඩේ මම හරිම සිල්ලන්තයි සිල්ලන්ත වෙන්න ඕනේ කොහොමද කියලා. අනිත් පැත්තෙන් කියනවා කොහොම හරි අර රුචිකත්වයේ ඉෂ්ට කරගන්න මොන ජඩකම කෙරුවත් කමන්නේ රෑ එක කෙරුවට කමන්නේ දවල් අහුවෙන්නේ නැතුව කෙරුණ එක විතරයි ප්‍රශ්න තියෙන්නේ කියලා පොලිසියට අහුවෙන්නේ නැත්තම් ප්‍රශ්නයක් නැහැ. දවල් මිගෙල් රෑ දන්නේ. ඔය දෙන්න අතරවත් ගනුදෙනුවක් වෙන්නේ නැහැ. විශ්‍යාභිමුඛ භාවපත්පට්ඨාන උනාට පස්සේ කඩප්පුලි හිතයි සදාචාර හිතයි එක අරමුණට දැම්මට පස්සේ පේනවා මේ දෙන්න මෙච්චර කල් හිටියට තැගි දෙන්න වටිනවා. හරියට බැඳලා දික්කසාද වෙන්නේ නැතුව ඉන්න දෙන්නෙක් වාගේ. මරා ගන්නවා පාරේ යනකොට දෙන්න අත් දෙක අල්ලගෙන බොහොම පෙන් කරන ජීවනක් වගේ ලෝකෙට පෙන්වන්න ඉන්නවා. දැන් කවුද රැවටෙන්නේ? විෂයාභිමුඛයේ ගිය ගමන් තේරෙනවා අපි දෙන්න එකම අරමුණට මත දෙකක ඉන්නේ. කදාකත් නැ උදේ කියන එක දවල් වෙනකොට කියන්නේ. ඊට පස්සේ මේ විෂයාභිමුඛ පච්චපට්ඨාන වෙනකොට Tamanට ඒක තමයි අත්වාසිය. භාවනා කරන ලැබෙන අත්වාසිය. ඒකට මේක හරියන්න නම් උදේචහන මේක හරියන්න උඹ කල යුත්තේ මොකද්ද? උඹේ අනුග්‍රහය මොකද්ද? තමන් කරන භාවනාව මොකද්ද? තිර සංඥා පදත්තාන යම් අරමුණකට හිතියෝ දඬ ඕන එක මෙනෙහි කරමින් මෙනෙහි කරමින් ඒකට යෙද විමු කරන්න. මෙනෙහි කිරීම කරන්න. නම් කිරීම කරන්න. නම නංගඩ ගන්න. නංගඩ ගන්න නංගඩ ගන්න ඒකේ හිත හිටනවා වැඩි. ඒ වගේම කවදා හෝ මේ සතර සතිපට්ඨානෙට මහන්සි වෙලා ඒකෙන් ගන්න අත්තරදි ටිකෙන් විතරයි ඉදිරිය දියුණු වෙන්නේ. වෙන මොන පිනක් කරුවත් සතිය වැඩෙන්නේ නැහැ. සතිය වඩන්න සතිය සඳහාම ප්‍රයත්න කරනවා. ඒක මුල් මුල් හරි වැරදි. නමුත් ඒ වැරදි ටිකෙන් මතයි ඒ නිසා කාය ආදී සතර සතිපට්ඨාන පදට්ඨානා කියනවා. මේ මාතෘකාට ආවට පස්සේ අපි ඔක්කොම අතදරුවා. අපි ඔක්කොම බොළඳයි. අපි ඔක්කොම කෝඩු කෝල ගති තියෙනවා. කරනකොට කරනකොට අපිට අපේම අත්දැකීම් හරහා පොඩි මතකයක් එනවා. තේරෙනවා මේක තමයි සතිය කියන ඇත්තේ. ඒ කමන්නේ මම දවසක් කරලා බලන්න. තවසරක් කරලා බලන්න ඕන කියලා කරන්න කරන්න කරන්න කරන්න මේ සතිය පිළිබඳව Tamanට තමන්ගේම අතීතයට සාපේක්ෂව තමන්ගේම ඉතිහාසයට සාපේක්ෂව එන්න බලනවා මයි ළඟ ඉන්න කට්ටියට කොච්චර සතිය තිබ්බත් මට ඒක බෝවෙන් ලෙඩක් විදියට එන්නේ නැහැ. මම පටන් ගන්නවා. ආන්නේ විදිහට මේ සතියේ තියෙන ලක්ෂණ රස පච්චපට්ඨාන පදට්ඨාන කියන මේ අටුවාවේ ටික මම පෙන්වුවේ ඕක ගොඩක් වෙලාට වෙනස් වෙන සුළුයි භාවනා දියුණු වෙනකොට මෙන්න මේ ගතිය තියාගෙන නැත්නම් මේ විදිහේ විවෘතකමක් Taman දිහාම බලාගෙන මේ වගේ විවෘතකමක් එනේන අරමුණු සිහි තියාගෙන නැත්නම් මේ නොසලෙන ගතියක් මේ වගේ අරමුණක තියාගෙන ඉදිරියට ගමන් කරනවා නම් ඒ යෝගාවචරයට සමාධිය ලබා ගැනීම ක්‍රම හතරක් හම්බ වෙනවා කියලා බුදුහාමුදුරු කියනවා. අපිට ආස වෙලා තියෙන ගොඩාක් මේ සමාධියටනේ. ඔය කොහොමද නටන්න හදන්නේ සමාධිය. නමුත් සමාධිය ඇති වෙන්න ආසන්න කාරණාව සතිය. මේ සතියෙන් බලනවා නම් නැත්තම් විවෘතව මාත්‍රකාදීහා බලනවා නම් මේ ඊර්තිපාද හරහා ਸਰවඥංශ බොහොම ලස්සනට පෙන්නනවා යම් කිසි කෙනෙකුට ඡන්ද ඊර්තිපාදේ තියෙනවා නම් ඡන්ද කියන්නේ සද්දා කුසල ඡන්දේ. ඡන්දේ ප්‍රතිපාදේ නිසාම කොච්චර වැටුණත් මම මේ භාවනා පිළිබඳව බණ අපේ අතාරින්නේ මගේ මේ ඡන්දේ අතාරින්නේ නැහැ කියලා ඡන්ද සමාධි කියලා වචනයක් බුදුහාමුදුර අපට උගන්වනවා ඉර්තිපාද හතරේ ඡන්ද සමාධි ප්‍රධාන සංඛාර සමන්නාගතං ඉද්ධිපාදම් භාවේති යගේ චරිතෙම සද්ධාව තියෙන අතාරින්නේ හරියන්නේ නැහැ කියලා අතාරින්න. නැවත නැවතත් නැවත නැවතත් යොදනකොට ඒ කුසල ඡන්දේ හරහම ඡන්ද irdipaදේ හරහම ඡන්ද සමාධි කියන එකක් එයා තේරුම් ගන්නවා. අනිත් එක්කන අනේ ওই බුදුහාමසෝ කිව්වට ඕක හරියන්නේ නැති කියලා සද්ධාව නැතුව දාලා යනවා. එහෙම නැත්තම් මේ වෙලාව හරියන්නේ නැත්තම් බැරි වෙයි කියලා දාලා යනවා. ඡන්ද සමාධිය ගැන සමහර චරිත ශ්‍රද්ධා චරිත නැවත නැවතත් නැවත නැවතත් යොදලා ඡන්ද සමාධි ප්‍රධාන සංඛාර සමන්නාගත ප්‍රධාන කියලා කියන්නේ වීරියට නමක් සංඛාර කියලා කියන්නේ සඳහා ඇති යෙදවම සමාධියක් ගන්න පුළු පුළුවන් වෙලාවට හැම වෙලාවෙම නැහැ කියලා යා කනගාටු වෙන්නෙත් නැහැ හැම ප්‍රයත්නෙම අසාර්ථකුණයි කියලා අනවනේ හැබැයි සද්ධාව කඩාගන්නෙත් නැහැ jigituwoma සද්ධාව නිසාම නැවත නැවත හිත යෙදවීමෙන් ඒකට සද්ධා මේ සත්‍ය බොහෝම උදව් කරනවා තේරුම් ගත්තට පස්සේ ආ සද්ධා චරිතයක් වශයෙන් අනික් කෙනෙක් තමල ගහලා නැගිටලා ගියාට මෙයා ගියත් අතාරින්නේ නැවත නැවත කළා ඡන්ද සමාධි කියන එකක් ඉගෙන ගන්න. ඊට පස්සේ විරිය සමාධි ප්‍රධාන සංකාර සමන්නාගතං ඉද්ධිපාදම් භාවී කියලා සවේ වෙන කෙනෙක් වීරිය ශක්තිය යොදවමින් එහෙම නැත්නම් ඒකට ඔට්ටු වෙනවා නැවත නැවත ඔට්ටු වෙලා ඔට්ටු වෙලා ඔට්ටු වෙලා ඔට්ටු වෙලා අතාරින්නේ මේ අප්‍රතිහත ගතියක් තියෙනවා ගහලා ගහලා ගහලා ගහලා ගහලා හරියට මේ විශාල පැතලි ගලක් කට කුළු ගෙඩියෙන් ගහනවා ගහනවා ගහන ඕන කෙනෙක් කියන කොහොමද යකෝ කුළු ගෙඩියෙන් කරන්නේ ඕක කැඩෙන්නේ නැහැ බරබන හිටපන් කරබන හිටපන් කරන්න බෑ කියලා අර මං හරින්නේ ගහලා ගහලා ගහලා ගහලා ගහලා ගහලා කවදා හරි ගල දෙපළු කරනවා කියන දාසෙන් ගන්න. ගහන කෑලි කෑලිත් යනවා දෙපළු වීමත් එනවා. මේ නිතර ගහනකොට ඒ කම්පන වේග හරහා ඒ කත කැවීමක් වෙනවා. උදාහරණයක් වශයෙන් ওই භෞතික විද්‍යා විනෝදේ පොතේ තියෙනවා විශාල ශක්තිමත් හදව පාලමකට හරියට ගුරුත්ව කේන්ද්‍රය බලලා ජිල් බෝලකින් ගහන්න කියනවා. නැත්නම් ගම්මේ සැටකින් ගහන්න කියනවා. එතකොට මුළු පාලමේටම හරියට ගුරුත්ව කේන්ද්‍රයට වලට පාලමේම කම්පනයක් ඇති වෙනවා. මිරිස් තැටේට ගම්මේ සැටේට සාපේක්ෂව කම්පනයක් ඇති වෙනවා. වීදුරු බෝලකින් ගැහුවොත් වීදුරු බෝලට සාපේක්ෂ කම්පනයක් එනවා. ඒ කම්පනය මෙහෙට ඇවිල්ලා පල්ලෙහාට දෝලන වෙලාවේ තව ගම්මිරි සැටයක් ගැහුවොත් අර කම්පන වේගය පොඩ්ඩක් හත කැවෙනවා. ජිල් බෝලයක් ගහන්න කියනවා. කස කෑන. ඔහොමම හරියට වෙලාව බලලා ගහගෙන හිටියොත් ගම්මිරි සැටෙන් ගහලා පාලමක් කඩන්න පුළුවන් කියලා භෞතික විද්‍යාවෙන් ඔප්පු කරනවා. ජිල් බෝලකින් ගහලා <clears throat> හරියටම ගහන්න ඕන ගුරුත්ව කේන්ද්‍රයට දෝලනේ අල්ලගන්න ඕන. අල්ලගෙන මේ දෝලනේ එහා පැත්තට න පොඩ්ඩක් තල්ලුවක් දෙන්න. ඔහොම කරලා කඩන්න පුළුවන් කියලා. ඒක අහගෙන ඉන්නකොට හිතෙන් නිකන් පබැඳුමක් කියලා. නමුත් ඒකේ ක්‍රියාකාරී අවස්ථාව තමයි හමුදාවක් පාලමුවට යනකොට කවදාකවත් වම දකුණට යන්න එපයි කියන. එතකොට මේ වම දකුණ රිද්මයත් එක්ක පාලමේ රිද්මය අහුනොත් එහෙම පාලම කඩා වැටෙනවා. ඒ නිසා පාලමුවට යනකොට කකුල් එක විදිහට තියන්න එපයි කියනවා. රිද්මයකට යන්න එපයි කියනවා. ඒ මොකද මේ රිද්මේ පාලමේ කැඩෙන රිද්මෙට අහුනොත් කඩලා යනවා. ඒ නිසා වීර්යය තියෙන එක නා දන්නවා. ඒක සැරයක් ගැහුවට මහා ලොකු වෙනසක් නැති වුණාට ඒකෙම කම්පණේ බල දෙවෙනි සැරේ හරියට වැදුනොත් ඒක පොඩ්ඩක් වැඩිපුර තල්ලු වෙනවා. තුන්වෙනි සැරේත් ගහනකොට වැඩිපුර තල්ලු වෙනවා කියලා මේ එක සැරයක් මේක හොල්ලාගත්ත දේ ඒ තවදුරටත් පැවැත්වීම ලේසි නතර කරලා ආයෙ පටන් ගන්නවට වැඩියි. ඒකට කියනවා අප්‍රතිහත ගතිය කියලා. ඉතින් සමහර චරිත තියෙනවා මේ විරිය සමාධි කියන එකක්. එයා සමාධියේ නාවට ගේම අතාරින්නේ නැහැ. නැවත නැවත කරලා අප්‍රතිහත ගතිය හරහර සමාධියකුත් තියෙනවා. ඊපස්සේ තියෙනවා චිත්ත සමාධි කියලා එකක්. ඒ කියන්නේ ගියපාර හරි ගියා සමාධිය ඒ චිත්ත ශක්තිය යොදවලා, ඒ අදිෂ්ඨාන ශක්තිය යොදවලා, එදා හරි ගිය කරුණු ටික ඔක්කොම සලසලා දීලා අදත් අර ගියපාර හරි ගිය එකේ චිත්ත ශක්තියෙන් අදිෂ්ඨාන ශක්තියෙන් සමාධිය ගන්න පුළුවන් තැනකටත් වෙනවා. විශේෂයෙන්ම අපි ගියපාර කිලෝ එක දවස් 14 වැඩමුළු වලක්. හතර පහ ගියාට පස්සේ ඉඳ ගන්නකොටම හතර හතර පහ දවසක් පහවසක් ගියාට පස්සේ ඉඳ ගන්නකොටම සමාධිය එනවා. ඒ ඇත්ත පසුබිම හොඳයි. චිත්ත ශක්තියක් තියෙනවා. එතකොටම අර ඉස්සල දවසම විනාඩි 35 40ක් යන සමාධිය විනාඩි 20 හරි 15 විනාඩි 5න් ඉඳ ගන්නකොටම එන්න පටන් ගන්නවා. මොකද පරිසරයේ සාර හිත මේ මේ කම්පන වේගත් එක්ක බැඳෙනවා. මේ පිරිස දකිනකොට මේ පැත්තනට එනකොට ඉබේම චිත්ත ශක්තිය වැඩිලා එනවා. එතකොට ඒක චිත්ත සමාධි කියලා කියනවා. ඊළඟට තියෙනවා මීමන්සා සමාධි කියලා එකක්. දැන් හොයලා බලලා කියනවා මම දැන් දවසට පැය පරියන්ක හතරක් පහක් කරනවා. කොයි පරියන්කෙද හොඳටම හරියන්නේ. අයාර තියෙනවා මේ උදේ දාන්නේ වළඳලා ආවට පස්සේ මේ හරියන්නේ. එතෙන් දවල් දාන්නේ වළඳලා ආවට පස්සේ මේ හරියන්නේ. එතෙන් හැන්දේ හතරේ පරියන්ක තමයි හරියන්නේ. තුනේ පරියන්ක තමයි හරියන්නේ කියලා එයා අර ඔක්කොගෙම අත්දැකීම් අරගෙන මොන මොන වෙලාවල් වල මොන මොන දේන් පස්සේ මොන මොන සප්පාය කරනු ඇතුව අනුග්‍රහ කෙරුවොත් සමාධිය එන්නේ කියලා තමන්ගේම අත්දැකීම් ටික විමසුමට ලක් කරනවා. මීමන්තාවට ලක් කරනවා. ලක් කළා එයා දැනගන්නවා දැන් දල වශයෙන් කාගෙත් පොදු සාමාන්‍ය බුද්ධියෙන් නම් භෞසුද්ධ භාවයට කිව්වොත් මේ සක්මන් කළා ආවට පස්සේ සමාධිය හොඳයි කියලා එයාට තේරෙනවා. සක්මන්ට හොඳට පෙළ ගැහිලා ආව සමාධිය හොඳයි. දැන් මගේ පුද්ගලිකද ගතිය තමයි උදේ දානේ දවල් දානේ අතර මට කොයි වෙලාවෙ වැඩ වුණත් හරි. බොහොම හොඳයි. මම දන්නවා එතකොට දවස රත් වෙලත් නැහැ. ඉඳගත්තාම හරියනවා. හැබැයි ඒ කියලා මේ හැන්දෑවේ වාඩි නොවි ඉන්නේ නැහැ. එයා දන්නවා වාඩි වුණාට හරියන්නේ උදේ තමයි හරියන්නේ කියලා. අන්න ඒ වගේ මීමන්සා නුවණ යොදන්නේ මේ අල්ලපු ගෙදර මිනිහා භාවනා කරන එක බල්ලා නෙවෙයි. පොත බල්ලත් නෙවෙයි. Taman භාවනා යෙදිලා. ආන්නේ මීමන්තාව යොදලා ඒ සමාධිය ගන්න පටන් අරගත්තාට පස්සේ ඔකට සතියත් එකතු වෙන්න ඕනේ. ඡන්ද සමාධිය ආවත්, විරිය සමාධිය ආවත්, මීමන්තා සමාධිය ආවත්, චිත්ත සමාධිය ආවත් මගේ චරිතයට ගැලපෙන්නේ එක එක නඟ අපේ චරිත ලක්ෂණ වෙනස්. ඒකත් අපි වෙනස් වෙනවා. චරිත ලක්ෂණ වෙනස් වෙනවා. සම මේ සද්ධා චරිතයක් නම් මම ඡන්ද සමාධිය තමයි මට වැඩ කරන්නේ. මට ත්‍රිපිටකය ඉගෙන ගන්න ඕනේ නැහැ. මොකක්වත් ඕනේ නැහැ. මම මේක අත නෑරේ බුදුන් කෙරේ සද්ධායෙන් කරගෙන යනවා. ප්‍රතිඵල ලැබුණත් කරනවා නැරක් කරනවා. විදි සමාධි කරන එක න අප්‍රතිහතයි. එයා උත්සාහ කරනවා. ඒ පන්න කතාවක් තියෙනවා මේ රජුරවන්ට ඕනුනාලු බලන්න මේ සද්ධාවෙන් වැඩ කරන එක ද වීර්යයෙන් වැඩ කරන එක දිනන්නේ කියලා. මේ දිනේ කොයි එකාද රටේ තනක් ගන්න කියලා. ඉතින් මේ රජුර කරපදී ලොකු ගල් කුටියක් හදලා කඩාන යන්න බැරි එකක් හදලා ඒකට සද්දෝව සද්ධාවාන්තිකුයි වීර්යවන්තිකුයි ගෙනත් දාලා කිව්වලු ඕක යට කුටිය කොතනක හරි තැනක කැවුම් මල්ලක් තියෙනවා හාරලා මේ කාපේ කරාට තෑග්ගක් ලැබෙනවා කිය. සද්ධාවන්තය ඉදානේටලු කොහොම කෙරුවත් මගේ පංගු හම් වෙනවා ඌ කරබන් හිටියක්. වීර්යවන්තය හාරලා හාරලා හාරලා හාරලා බලනකොට මුල්ලක තිබුණු ගලක් අස්සේ තිබිලා හම්බුණාට පස්සේ දැන් මූ කනවලු. මේ කොණ්ඩ ගැවුණා. ඉතින් සද්ධාවන්තය දැන් කිව්වේ රැකිරුවෙත් නැහැ නිසා වීර්යවන්ත බලන නැද්ද කීමිතර බුබ්බඩය කාලා කන්නේ මොනක්වත් කරන්නේ ඒ ඛණ්ඩත් කන කොටත් තින් හොඳ නැහැනේ අර කොණ්ඩේ කොණ්ඩේ ගෑල්ලා කඩලා උගේ පැතර විසි කරනවා හරි හොඳ නැහැනේ කෙල ගිල්ලනේ බඩ එකක්ම හැදෙන්නේ කියලා ඉතින් රජ්ජුරුව කරලා තිබුණේ කොණ්ඩේට මණිකක් දාලා තිබ්බා අන්තිමට දැන් මූ අරු කනකොට ඌට මණික හැපෙනවා ඌ ඇරන් තියාගන්නවා අරු කැවුම කනවා ඉතින් රජුරවන්ට ගියාට පස්සේ කිව්වලු ආ වීරවන්තයාට ගවුම් මල්ල හම්බුණා. වාසනාවන්තයාට සද්ධාවන්තයාට මණික් මල්ල හුණා. ඒ උන්ට ලැබෙන්න ඕන දෙක වීර්ය කරන එකත් ලැබෙනවා. නමුත් මම අරග ලැබෙන්න ඕන කාට ලැබෙනවා. ඒ මනුස්සයම වාසනාගෙන හිතාන රද්දා ගැන හිතාන කරපණක් තියෙනවා. ඒ නිසා මේක උම හම්බෙනකම් කොණ්ඩේ හම්බෙනකම් කරපණ ඉන්න එපා. උත්සාහ කරන්න. හැබැයි උත්සාහ කළා වැරදුනාට කරන දෙයක් නැහැ. කවුරු හරි කැවුම ගන්න ගමන් කොණ්ඩේ විසි කරනවා නම් කොණ්ඩේ ඇතුලේ තපල බලන්න මණිකක් තියෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා අපි මේ වැඩමුළු අසාර්ථක වුණත් මේකේ හම්බෙන වටින දේ අපිට ලෙඩ වෙච්ච දවසක තේරෙයි. අපිට ගිහිල්ලා අසරණ තැනකට අපි කොටු වෙච්ච දවසක තේරෙයි අනේ පුළුවන් වෙලාවෙ මම සුතු ඇඳගෙන දවස් 7ක් 8ක් සිල් රැක්කනව මම වාඩි වුණානව මම මේ කට්ටියත් එක්ක භාවනා කරුවානේ කියලා මේක අසරණ වෙලාවට උදව් කරනවා. ඔය යන්ත්‍ර සූර බැඳගෙන හිටියට එත බැංකුවේ සල්ලි තිබුණාට ආරසක මුල තිබුණු හිටියට දියාගල් බැඳගෙන හිටියට වට තාප්ප බැඳගෙන හිටියට මොකකින්වත් වැඩක් වෙන්නේ අන්නතර වගේ කොයි වෙලාවෙද අපි මේ කරන වැඩේ හරියන්නේ කියලා මේ වැඩ කරන වෙලාවෙම තේරෙන්නේ වෙලාවක් එනවා. ඒ නිසා මේ සමාධිය ඕන තමයි. ඒක මම කියන්නේ. නමුත් මේ සමාධියට ආසන්න කරනව සතිය බව මතක තියාගන්න. සතියේ පැවැත්ම තමයි සමාධිය කියන්නේ. ඒ සතියේ පැවැත්ම යනකොට සමාහට ඒක උපයන්නේ අපි සද්ධාව ආරහා. අපි ඒක උපයන්නේ වීර්යයෙන් මෙනෙහි කරලා කරලා කරලා උපයනවා. එනතන ඊයේ හරගියේකේ චිත්ත ශක්තියෙන් උපයනවා. එතන විමසුන් දුන දාලා බලනවා අද හරියන්නේ කමක් නැඹ කරගෙන හිටපන්. හැබැයි හරියන වෙලාවක් එනවනම් ඒකට අනුග්‍රහ කරලා ඒ වෙලාව බලලා ඒ විදිහට සක්මන් කරලා ඒ විදිහට අතපය මුණකට හොදාගෙන ආදි වශයෙන් මේකට උපස්ථාන කරන්නත් අල්ලපු ගෙදරින් අහන්න යන්න එපා. අල්ලපු ගෙදෙක්කන සමාධි මේ චිත්ත සමාධිකාරයක් වෙනවා. ඊයාට විමර්ශන සමාධිය කරනට අරයන්ගෙන් ගන්න පාඩමක් නැහැ. ඒ වගේම සද්ධා සමාධිය, ඡන්ද සමාධිය කරනාට විමර්ශන සමාධියට ගන්න දෙයක් නැහැ. තමන්ගේම අත්දැකීම ගන්න ඕනේ. ඒකල දැනගන්න ඕනේ මේ සමාධියට සමාධි ඉන්ද්‍රියක් බවටපත් වෙනකොට ඒ සමාධි ඉන්ද්‍රිය බාඩපත් වීමට පාරවල් හතරක් අඩු ගන්න තියෙන ගොඩක් ඇති. නමුත් ਸਰවඥාන්සේ මේ 이르දිපාද කියලා කියන තමන්ට අවශ්‍ය දේට ලං වීමට ඇති පාරවල් හතරක්. එක්කනා තුලම විවිධ වෙලාවල් වල වෙනස් වෙනවා. මේක මෙහෙම ආධුනිකයා ඡන්ද සමාධි තමයි ගොඩක් කරන්නේ. ඉහළට යන්න යන්න යෝගාවචරය මීමන්සා සමාධියට තමයි වැටෙන්නේ. ඥාණයෙන්මයි උපයන්නේ ඔක්කොම. ඉස්සෙල්ලා ඉස්සරහන් මේ මහන්සි වෙලා උපේලා ආමිෂය හරහා යන්නේ. එංගම හංසේලා. මොකද ඉස්සර ඒ ශ්‍රද්ධාව ගොඩක්. ගමන හමාර වෙනකොට යා විමසුරුනේ වැඩි අතපත ගාගන්නේ මඩ ගාගන්නේ. එයා දන්නවා මෙන්න මේ දේ තියෙනවා නම් භාවන හරියනවායි කියලා. ඒකට අවශ්‍ය ඒ අසප්පාය කරනු සලසලා දීමේ අනුග්‍රහ කටයුත්තේට අනුග්‍රහ කිරීමෙන් ගොඩ ගන්න හැටි දන්නවා. ඉතින් ඒ ටික හොරගම් කරලා ගන්න බෑ. මේ කාටට ඊර්ෂ්‍යා කරලා ගන්නත් බෑ. ඒක මේ දන් දීලා පින් කරලා ගන්නත් බෑ. ඒක ත්‍රිපිටකේ දැනගත්තා කියලා හම්බෙන්නේ නැහැ. එහෙම නැත්නම් මෙච්චර කාලයක් භාවනා කරුවලා හම්බෙන්නේ නැහැ. ඒ අවස්ථාවේ යෝගයේ යෙදෙන හැටියට තමයි ඒ කෙනාට අවශ්‍ය සමාධිය ලබා ගැනීම සඳහා ඕන කරන්නා වූ ස්ථානෝචිත ප්‍රඥාව කියලා එකක් තියෙනවානේ. තන්වැසි නුවණ කියලා එකක්. ඒ තන්වැසි නුවණ කොයි වෙලාවෙ මතුවේද කියන්න බෑ. ඒ නිසා අපි අතනෑර කොසද්දාවෙන් කො වීර්යෙන් කො අධිෂ්ඨාන ශක්තිය කො විමසුන් නුවණින් මේ බලන හතරම එකතු කරපුවාම ඒකට අපි කියනවා අප්‍රමාදේ අපි කියනවා එලඹ සිටි ගතිය කියලා. අපි කියනවා ප්‍රමාණ වෙන ගතිය කියලා. ඉතින් බුදුචානන්ද කියනවා අප්‍රමාදව අමතපදම් ප්‍රමාදව මච්චුකඩ. ඔබ මේ සද්ධාවෙන් හරි වීර්යයෙන් හරි චිත්ත ශක්තියෙන් හරි මීමාංසෝනෝණින් හරි કોઈ ගැටෙන් දහලා හරි කමන්නේ දහං ගැටෙන් දහලා හරි කමන්නේ අවදි භාවයේ තියෙනවනම් අවදිභාවයේ ආවේ බලලා මැට්ටෙන්ද මී මේ මී අල්ලුවාට පස්සේ බලලා මැට්ටක්ද නැද්ද ප්‍රශ්නයක් නැහැ. මැට්ටේ වුණත් කම නැහැ මී අල්ලනවා. මේ හතර යොදා ගන්න අනුන්ගේ බලාපොරොත්තු වෙන තාක් අපිට මේ සති ඉන්ද්‍රියවත් සමාධි ඉන්ද්‍රියවත් සතිවත් සමාධි ඉන්ද්‍රිය මට්ටමට අවිල්ලා නැහැ. දැන් මේක මටම කරගන්න පුළුවන්. දැන් නම් පරාදයි ඒ වුණාට මම දන්නවා මේක හරියනවා. ඒ නිසා මම හටන පාවා දෙන්නේ කියලා මේ ඉන්ද්‍රිය ධර්මයක් විදිහට සතිය නැත්තම් සමාධිය වැඩෙන වෙලාවට යාට තේරෙනවා මං උප්පත්තියේ ඉඳලම මට මේ වැඩේට කිසිම අඩුවක් තිබිලා නැහැ. තිබිලා තියෙන තකතිරුකමයි තණ්හාවයි. ඒ නිසා අපි පස්සර දැම්මා. මේ කවුරු හරි කරලා දෙයි කියලා හිතුවා. මේ දන් දීලා මෛත්‍රී බුදුහාමෙන් ගන්න පුළුවන් කියලා හිතුවා. එතන මේ අම්මා අප්පා භාවනා කරොත් දරුවන්ටත් හම්බෙයි කියලා හිතුවා. එතන දරුවෝ භාවනා කරොත් අම්මා අප්පට හම්බෙයි කියලා. මේකේ නෑ. මේකේ තියෙන්නේ එකට එක. Taman කිරුවොත් Taman විතරයි. ඒකෙත් ඒ කරන කුසලයේ හැටියට තමයි ආනිසංස. ආහනේ බව තේරෙන්න පටන් ගත්තට පස්සේ තේරෙනවා අපි සංසාරේ කොච්චරනම් ඌරෝ බල්ලෝ තිරිසන් වෙලා ඉන්නද? කොච්චරනම් අඳකොළ බීරි වෙලා ඉන්නද? ඒ වෙලාවල් වලදී අපි කොච්චර පතන්ඩ ඇද්ද? අනේ අංග පුලාවක් සහිත මනුස්සාත්ම භාවයක් ලැබේවා කියලා. ලැබිච්ච ගමන් කාමයට යනවා. අංග සම්පූර්ණ ලැබිච්ච ගමන් බැල්ලිය පිටිපස්ස බැල්ලිය පිටිපස්ස යන බල්ලෝ වගේ ඉතින් කාමයට යනවා. ඒ ඔක්කොම හම්බෙලත් භාවනාවට යෙදෙනවා කිව්වනම් නිවන් නොදැක්කත් උට වඳින්න වටිනවනේ. නිවන් නොදැක්කත් මේ ගන්න ප්‍රයත්නයට වඳින්න වටිනවනේ. ඒක නිසා බුදුහාමුදුරුවෝ ගොඩක් වඳින්නේ රහතන් වහන්සේලාට නෙවෙයි. උදැන්සේ වඳන්නේ මේ ප්‍රයත්නය කරන මිනිස්සයාට. මේ වැඩේ ඉසේ මෙසේ වැඩක් නෙවෙයිනේ අංග සම්පූර්ණ වෙච්ච ගමන් අපි රූප සුන්දරි තරඟයට ඉදිරිපත් වෙන්නේයි අයෝමය පුරුෂයා තරඟයට ඉදිරිපත් වෙන්නේයි අතෙන්ද ගිහිල්ලා පෙනී පුම්බණ්ඩයයි මෙතෙන්ද ගිහිල්ලා පෙනී පුම්බණ්ඩයයි කියලා කෙලස් වගුරුනවා මිසක්කා මේ හම්බ වෙච්ච මනුස්සාත්ම භාවයේ ඒ කෙලස් කැපීමට කටයුතු කරන අසාර්ථක චරිතයක් වුණා ඒ යෝගාවචර චරිතයට පත්කලේ බිමේරල වඳින්න වටිනවා හොඳම කල්යාණ මිත්‍යා හොඳ භාවනාකාරයට වැඩි උදව් කරන්න යන්නේ ඌට පුළුවන් කොහොමද බේරෙන්නේ නමුත් මේ යෙදෙන අප්‍රත්‍යත උත්සාහයක් ගන්න මේ වැඳ ඇරි වැඳ ඇරි හරි කමන්නේ මේ පාරේ යන කෙනාට පුළුවන් තරම් අත දෙන්න බලනවා. මොකද යාට කිසිම කෙනෙක්ගේ අනුකම්පාවක් නැහැ. කාම්භෝගී කියන මොකටද ඔය පිස්සු ගෙලින්න යන්නේ භාවනා කරන්න. ගෙදර හිටපන්කො. භාවනා කරගෙන අයියෝ උට තේරෙන්නේ නැහැ මොනවාක්වත්. ඒක මැට්ටා කියලා. කල්යාණ මිත්‍යා කරන්නේ එයාට උදව් කරනවා. ඒ සෙන් මාස්ටර් කෙනෙක් ආවේ හිටියලු මොනම තාලකින්වත් බැලුව කාලා බුදින જાතියකින්. ජානිකොල්ල ඔක්කොම ඉතින් ෆාම් එකේ වැඩ කරනවා අරව මේවා කරනවා ඊට පස්සේ මාස්ටර්ට පෙත්තමක් ගැව්වා. ඒකවල අසවලාගේ වැඩේම කාලබුදීන එක කලානිදි. ඉතින් මාස්ටර් කරන් ගත්තද. ඊට පස්සේ දෙවෙනි සැරේටත් මේ කට්ටිය ගිහිල්ලා කිව්වල දැන් ඔබතුමාට තේරුන්නේ නැහැ මේ මනස හරි පිළිලයක් මෙතෙන්. ඉතින් ඉන්න කරන්නේම මේ තියෙන දේ කාලා ඔය වටන වැඩක් කරන්නේ මාස්ටර්ට ඇහෙන්නේත් නැතිලු. ඊට පස්සේ තුන්වෙනි සැරේ ලියුමක් දීලා කිව්වලු අපි මේකට විරුද්ධත් විරෝධය ප්‍රකාශ කරන වශයෙන් අපි ඔක්කොම පිට වෙලා යනවා. ඒ මම ප්‍රශ්නේ නැහැ මම එයත් එක්ක ඉන්නේ මොකද උඹලට ගිහිල්ලා යැපෙන්න පුළුවන් මේ මනසට යැපෙන්න බෑනේ ඉතින් මම උදව් කරන්නේ නැත්නම් කවුද උදව් කරන්නේ. ඒ නිසා මම මිනිහ බලාගෙන උඹලා ඵලයල් යන්න කියලා. එදාටලු තේරෙන්නේ අනික් කටිය පුළුවන් කටිය මේ පුළුවන් උණයි කියලා. පුම්බණ එක නෙවෙයි වැඩේ. අපිත් ඔහොම ඉඳලා තමයි දනගගා තමයි යෝ නැගිටලා ඇවිල්ලා තියෙන්නේ. වනුගගා තමයි ඇවිල්ලා තියෙන්නේ. එදා අපිට අපේ කල්යාණ මිත්‍යා දුරදිග බැලලා උදව් නොකරනම් අපි අඟුලිමාල වෙන්න ඉඩ තිබුණා. අපිත් රෙදි නැතුව පාරේ දොන බටාචාරාවක් වෙන්න ඉඩ තිබුණා. මොකද අපිට කාගේ හරි අනුකම්පාවක් ලැබුණා නම් දැන් අපිට පුළුවන් වෙච්ච වෙලාවේ මේ ධර්ම ඉන්ද්‍රිය ධර්ම පාඩපත් වෙනකොට හිතන්න මේ ප්‍රයත්නයේ සඳහා හිත යොදපු කෙනාට චිත්තක්ෂණයක් කැමැත්ත පහල කරගත්ත එක්කනාගේ ඒ ප්‍රයත්නේ මගේ ප්‍රයත්නයක් වශයෙන් ඒ උදව්කරනද ඒ යෝගාවචරයට කල්පනා වෙනවා මම මෙතෙන්ට එනකන් අනී අපි කල්යාණ මිත්‍රයෝ කල්යාණ මිත්‍රයා හෝ මිත්‍රයෝ බුදුන් ප්‍රමාණ කරගත්ත නොහිතපු හිතා ගන්න බැරි උදව් රාශියක් මම තමයි යන්නේ. හැබැයි මට හිතෙන මේ මම නැගිට්ටයි කියලා තමයි. මට හිතෙන මේ මගේ ප්‍රයත්නේ, මගේ සද්ධාවේ, මගේ වීර්යය, මගේ චිත්ත ශක්තියෙන්, මගේ විමර්ශනෝණින් ආවයි කියලා. නමුත් ඈත ඉඳලා මේ කල්යාණ මිත්‍රයාගේ අනුකම්පාව හේවණල් අපිට නොලැබුණා නම් අපි කාන්තාරයක එළියට ඇදලා දාපු පට්ටවුව වෙලාවක එළියට ඇදලා දාපු වැල් ගැඩවිල්ලෙක් වගේ වේලට අහින්න ඉඳී තිබුණා. ඒ බව තේරෙනකොට ඉන්ද්‍රිය ධර්ම වලට එනකොට තේරෙනවා Tamanට මේක මේ සංසාර ගමනක සංදිස්ථානයක් මිසක් මේ පැයේ දෙකේ ගමනක ප්‍රතිඵලයක් නෙවෙයි. ඒක සඳහා Tamanට වැටෙනකොට බුදුමාකාර ওই ශ්‍රද්ධාව වුණත් ඔය කියන ඕකප්පන සද්ධාව වුණත් බුදුරජාන් වහන්සේ දිහා බලන්නේ ධර්මලසාරි දෙවියෙක් දිහා බලන දිහාවක්වත් මගේ කරන තීන්දුවනේ අනේ මුන්නහන්සේ මේක ඉතලා ඉගෙනගෙන අපිට මේක කියලා දෙන්න දිගින් අරයි සම්බන්ධ නැති අපිට කියලා දෙන්න මේ ගත්ත ප්‍රයත්නේ නොතිබුණා නම් අපි කොහෙද අපි ලොකු සාංශික දාසා රෑ 10 විතර මං යන ඊළා වෙලාවේදී ඉතින් ඇන්දී හාන්සෙලා හිටියේ ඉතින් මම භාවනා කළේ යන ගමන් වන්දනා කරලා ඊට පස්සේ ඉතින් උදේ ආය හයට විතර යනකම් කවුරක්වත් නැහැ ලොකු සංසකව උණු වතුර ටික හම්බුණාද කියලා අහන්න ගිහලා ආ හොඳයි නම වෙන වන්දනා කරුවා යා වඩින්න මම ඔක්කොම හරි කියලා මම මේ කියනවා මම මේ නම එනකම් මේ හිතියේ මම දන්නවා එනවයි කියලා අනේ බුදු කෙනෙක් පහළ නොවුනා නම් අපිට යන කලදසාව මොකද්ද කියලා මට හිතුණා කොහෙද අපි මේ වෙලාවේ කොහේ ඉඳීද බුදු කෙනෙක් පහළ වෙලා අපිට මේ වගේ සමාධිය මේ වගේ සාධනයක් නොතිබුණා නම් මන්ද දැන් මට නම් මේ ලෝකේ කිසිම තැනක ෆිට වෙන්න බෑ ගිය තැනක මට කන පැලෙන්න ගහලා එළවයි මේ මහානකම ඇර මොකක්වත් හරියන්නේ නැහැ මට ඒකත් හරියන්නේ නැද්ද කියන මට තේරෙන්නේ නැහැ වගේ විවේකයක් අතුව මේ වගේ ආධ්‍යාත්මික ශිෂ්‍යෝ දන්නේ නැතුව මොනම රසාවකත් කරන එකම බැල මෙහෙවරක් කියලානේ මට හිතෙන්නේ කැඹිරිල්ලක් කියලානේ මට හිතෙන්නේ මොන කුණුවරපැද්ද මේ කරලා හරි ගිය එකෙක් ඉන්නේ. දැන් මේක බලන්නකො වැරදුනක් දිනුනේ. අපි ඉන්නේ මේ බුදුහාමුදුරගේ පාරේ. අපි වැඩ කටයුතු කරගෙන යනවා. නොතිබුණා නම් අපිට හදතෑගේ ශාසනය. අපිට හිතන්න පුළුවන් මේ ශාසනයක් නැති කාලේ අපි ඉපදුනා නම් මොන අන්ධකාරයකද ඉන්නේ කියලා. අන්නේ කරුණු කාරණා බාහිරින් අර සතිය ඇතුළතින් තිබෙන සතිය වැටහෙනවා තමයි. සද්ධාදී ඉන්දිය ධර්ම වැටෙන අතර තේරෙන පටන් ගන්නවා මෙවැනි යුගයක අපිට මේ මනුස්සකම හම්බෙලා මේ පහළ වෙන්න මේ ලෝකෙට එන්න පුළුවන් උනේ අහම්බයක්වත් පොට්ට chance එකක්වත් සර්බලධාරි දිවෙන්නාලික පැනවිල්ලක්වත් නෙවෙයි. මේ දුර යන ගමනක වැඩක් තියෙන්නේ. එතකොට යාට තේරෙනවා ඉන්දිය ධර්ම මට්ටමට එනකොට තේරෙනවා මෙතෙක් කලොත් මම තමයි මේක තපයා ගත්තේ. කාගෙන්වත් අහන්න යන්න එපා. උඹේ අත්දැකීම් ටික විතරමයි උඹට සරණට අහුවන්නට කියන්නේ. ඒ කිසිම කෙනෙක් කොපි කරන්න යන්න එපා. මොකා කොපි කෙරුවත් විභාගේ පේ. අපි මේ ජීවිත පරිශ්‍රණයේ පේල් වෙන්නේ කොපි කරන නිසායි කියලා මේ ළඟදී ඊමේල් එකක් මට ඇවිල්ලා තිබුණා. විභාගවල කියලා කොපි කරපුවාම කැන්සල් කරනවා විභාගෙන් කැන්සල් කරනවානේ. ඒගොල්ලෝ කොපි කරන්නේ කවදාහකවත්. හිතාගන්න මෙතෙන්ට එනකමුත් මමයි ගොඩ ගහගත්තේ. ආදර්ශ චරිත තියෙනවා, පූර්ව ආදර්ශ තියෙනවා, ත්‍රිපිටකයේ තියෙනවා. නමුත් ඒ තමන් පිළිබඳව තමන්ට විශ්වාසයක්. එහෙම නැත්නම් මම මේ කරගෙන ආපු සද්ධාව තමයි ඉස්සෙල්ලා මම මෝඩ සද්ධාවක් තිබුණා. දැන් මට ඕකප්පට සද්ධාවට ඇවිල්ලා තියෙනවා. මට තිබුණේ ආරම්භ ධාතු වීර්යයක් නේ වැඩේ පටන් ගත්තා. එතන අතාරින්න දැන් නෑ. අල්ලාගත් එක ධූර නික්ෂේප නොකර කාගෙන යන ගතිය පොඩ්ඩක් තියෙනවා. ඒකම සතිය ඉස්සර තියෙන්නත් ඇති නොතිබෙන්නත් ඇති සතිය ප්‍රධාන කරගෙන නෙවෙයි මම කතා කරේ. සතිය ප්‍රධාන කරගෙන නෙවෙයි මම ක්‍රියා කළේ. සතිය ප්‍රධාන කරගෙන නෙවෙයි මම හිතුවේ. නමුත් දැන් හැම වෙලාවෙම වැරදුනට කමක් නැහැ මේ සතිය ප්‍රධාන තැන තියාගන්න ඕන කියලා හරි මට අද හිතිලා තියෙනවා. ඒ වගේම ඉස්සර සමාධියක් ගැන මට එක්ක තිබුණෙම නැහැ. තිබුණා නම් තිබුණේ සතිය මුල් කරගත්ත නොදැක්ක සමාධියක් කියලා. දැන් බුදු පිළිමයක් දැකපුවා සද්ධාවේ සමාධිය. දැන් නැහැ. දැන් මට මේ සමාධියේ සතිය ආර සම්බන්ධේ පේනවා. ඒක විමසන්න ඕන කියලා. මම මගේ විශේෂීෂ්ඨය ඇතුලේ විතරයි මම දැන් හොයන්නේ. අනික කිව්වා බහුසුත ඥාණයෙන් ගන්න දේවල්. මගේ විශේෂ ශේෂ්ත්‍රය තුළ තියෙන ටිකම මේ මොනවත් නැත්තන ඉඳලා මම මිතින්ද ආවනම් ඊටු ටික යන්නත් මට මේක තමයි උදව් වෙන්නේ කියලා කමඨාන් වார்த்தාවට කවදාකවත් අත්විඳපු නැති දෙයක් හෝ අපේක්ෂා කරපු දෙයක් හෝ පොතේ යහපු දේවල් ලියන්නේ. විඳපු දේ, අස්පනා අපිට දැකපු දේ, අත්විඳපු දේ ඉදිරිපත් වෙනකොට අපි ඒකට කියනවා විශේෂ භාගිය කියලා. ಗುಣ විශේෂයක් යාට තේරෙන පටන් අරන් තියෙනවා. මේ bitter වී කියලා මේ වියට ටිකක් විසි කරාට ඒක අහක ගිහිල්ලා නෑ ඒකෙන් පැලෑවිලා ඒකෙන් මල් පිපිලා දැන් කිරි වදිනවා කියන. ඒතකොට දන්නව පතක් bitter වී විසි කරාට අල්ලක bitter වී විසි කරන්න මල්ලක් පුරවන්න අස්සන්න ලැබෙනවා. ඒ නිසා මේ විසි කරපේක ගලක් උඩ නෙවෙයි වැටලා තියෙන්නේ සරුඹමකට වැටුණා නම් ඒකේ එන ඒ ಗುಣ විශේෂ දක්ෂනකට තේරෙනවා. අරක නාස්තියක් කළා නෑ කියලා. ඒ නිසා ඒක තේරෙන තෙක් ගමන ගාක්ම හිරිහරදායකයි. තිත්තයි. අපුලයි. ඇඹුලයි. පැංගිරි සහිතයි. ඒක කාගෙන ගිය මිනිස්සයාට මේ ඉන්දිය ධර්ම වලින් එහාට ගියාට පස්සේ ඒ ඔක්කොම නිකන් කිරිවැච්ච ගෙඩියක් දුඹුක් වෙලා මිලිකුන් වෙලා රත් පැහැගෙන යනවා වගේ ඇඹුල පැණිරස වෙන්න පටන් ගන්නවා. ආන්න වෙලා උනාට පස්සේ එයාගේ ආයතන වලට සද්ධා සද්ධා ඉන්ද්‍රියට අනිත් හතර දිනාම නැති වුණත් තනියම හිට ගන්න පුළුවන්. සද්ධාහින්දට වීර්ය නැතුණා, සතිය නැතුණා, සමාධිය නැතුණා, ප්‍රඥාව නැතුණා. තියා දන්න මම සද්ධාහවම ආයතනයක් බාටපත් වෙනවා. එයා වෙනම කම්පැනියක් හදා ගන්නවා. ඊට පස්සේ වීර්ය කියනවා සද්ධාව නැතුව වෙන මොනවා නැතුණා. මම මේ සත්න පාවා දෙන්නේ කියලා වීර්යෙම නිකන් ඇහැ කන දිව නාසයරත් අපි ඉන්ද්‍රිය කියලා කියනවා. ඒ කෘත්‍ය කරනකොට නායකත්වයක් දෙන්න යාට පුළුවන්. එන ආධ්‍යාත්මිකවම නායකත්වයක් දෙන්න පුළුවන් තරමට වීර්ය හැදිලා එනවා. සමහරට අපිට නිදිමතයි කම්මැලි එපා වෙනවා. එයා දන්නවා දැන් වීර්ය නැහැ. නමුත් ඕක හැමදාම තියෙන්නේ වීර්ය එන වෙලාවක් වෙනවා. මම ඒ ලාය ගන්නවා කියලා වීර්ය ඉන්ද්‍රියක් බවට ආයතනයක් බවට හැදෙනවා. ඒතකොට සතිය මෙතනදී තේරෙනවා ඕනේ නම් කුශාක්‍ර බුද්ධිමත් කෙනෙකුට තියෙනවා. අපි හැම වෙලාවෙම ඉඳලා තියෙන සතිය තමයි. දන්නේ සතිය කියන්නේ උප්පත්තියම හම්බෙච්ච චෛසිකයක්. ඒක කොයි හිතෙත් තියෙනවා. ඒක නෙවෙයි අපි අගය කරලා තියෙන්නේ. අපි අගය කරලා තියෙන්නේ මේ නන්නත්තර වෙන විචිත්‍ර චෛතසික අගය කරලා තියෙනවා. මේ සතිය අගය කරලා නැහැ. ඒ නිසා සතිය පැනලා දෙන කෙනෙකුත් නෙවෙයි. සතියට කොයි වෙලාවක හරි මුල් තැන දුන්නට පස්සේ ආ නායකත්වය ගන්නවා. එයා මේ මෙතෙක්කල් සැලකුවේ නැහැ කියලා පහත් කළ වෙන්නේත් නැහැ. ඔබට මම පාඩමක් ගන්නන්නම් කියලා සතිය පිටුවේ කරාට කෙනෙක්ම් කරන්නේත් නැහැ සතිය. කියලා තේරෙනකොට දෙනවා මේ මනුස්සාත්ම භාවයම නිවනක් කියලා තේරෙනවා. manussත් භාවයේම නිවනක්. ඒක උපදා ගන්න එකයි සතියෙන් කරලා දෙන්නේ. අලුතෙන් හම්බෙන දෙයක් නෙවෙයි. ඒසට චිත්ත ශක්තිය කියන එක ලොකු ශාමිනාංශේ බණක කියනවා හොඳටම වික්ෂිප්ත වෙච්ච මනසෙත් කොනක සමාධිය තියෙනවා. මොන තරම් වික්ෂිප්ත වෙච්ච මනසෙත් ඒකාග්‍රතාවය කියන චෛසිකේ තියෙනවා. අපිට වික්ෂිප්තිකට කලබල වෙලා දඟලන්න ගත්තොත් අපිට මේ මනසෙත් කොනක හෝ ඒකාග්‍රතාවයේ තියෙන බව දකින්න බෑ. භාවනා කළ භාව මේ සමාධිය ඇති කරගත්තේ එකන කොච්චර මනස කැළඹුණත් එයා බලන්නේ මේක කොනකාරී සමාධිය තියෙනවනේ. ඒකාග්‍ර භාවයේ තියෙනවනේ. ඒකෝදි භාවිතන කැළඹිච්ච එක ගැන කතා කරන්න යන්නේ. ඒකල්ල විශ්ිකල දාලා මේ කැළඹිච්ච හිතේ යම් ප්‍රමාණික සමාධියක් තියෙනවා කියලා ඒ සමාධිය විතරයි සමාදන් වෙන්නේ. කැළඹිල්ල සමාදන් වෙන්නේ නැහැ. කැළඹිල්ල සමාදන් වීමට කියන අකුසල සමාපත්තිය කිය. අකුසල සමාදානය කිය. ඒ කැළඹිච්ච හිතේ සමාධියක් තියෙනවා කියලා සමාදන් වෙනාට කියන කුසල සමාදානය කිය. කෘත්‍ත්‍යඥය අකුසල සමාදානයට පුදුම දක්ෂකමක් තියෙනවා. වැරදිච්ච දේවල් විතරමයි කතා කරන්නේ. ආර්යනාංශේ කවදාකවත් වැරදින්නේ නැතුව නෙමෙයි වැරදිව කතා කරන්නේ. හරිය ගැන කතා කරනවා. ඒ නිසා මේ වික්ෂිප්ත භාවයේ තුලත් චිත්ත ඒකාග්‍රතාවයේ තියෙනවා. මෝ ලෝකේ ඉන්න අම්මුව මැට්ට ගත්තත් උලක ඥානයක් තියෙනවා. පිස්සංගොටට ගිහිල්ලා බලන්න. ඔය පිස්සන්න තේිනවා එළියේ ඉන්න ඔක්කොටම පිස්සු කියලා. එළියේ ඉන්නේ අකුණ පිස්සු. ඇතුළට ගියාට පස්සේ උන් ඇවිල්ලා කියන වචන උන් පෙන්නන හැටි උන්ගේ තියෙන මේ විශේෂ සුවිශේෂී ඥානය කද්දාකවත් අපි අඳුරගන්නේ පිස්සෙක් පිස්සන් කොටුවට දාන්න කාටද අයිතියක් තියෙන කියලා අහන්න බෑ කොකට පිස්සු නැත්තේ කියලා අහන්න බෑ සබ්බේ පුතු ජන උම්මත්තක ඒ සේරම එකතු කරගෙන තොට පිස්සු කියලා ඌ කොටු කරලා දැම්මට පස්සේ අර උඩ සිනවා අනේ මේ වාගේ මෝල්ලු જાතියක් දැන් මට පිස්සු කියන්නේ තොට පිස්සු නැද්ද කොයි එකකටත් පිස්සු නම් කෝකටද අයිතියක් තියෙන පිස්සෙක් කොටු කරන්නේ ඒ නිසා මම ගිහිලා තියෙන ලෝකෙ උඟාවක් භාවනා මධ්‍යස්ථාන. හැම භාවනා මධ්‍යස්ථානයක පිස්සෙක් ඉන්නවා. මේට වේකන්සියක් තියෙනවා. අපි බලාපොරොත්තු වෙන ළඟදී පිස්සෙක් ගන්න. නැතුව දුවන්න බෑ භාවනා මධ්‍යස්ථානය. රාතන් වහන්සේනමක් ඉන්නවනම් ඒ වගේමයි පිස්සා. දෙන්න එක જાති. මොනම දෙයකටත් වග කියන්නේ. ඉතින් තමයි මගේ හිත ඇතුළේ රාතන් වහන්සේනමක් ඉන්නවනම් අනිවාර්යයෙන් මගේ ඇතුළේ පිස්සෙකුත් තියෙනවා. මේ මීමන්තාව කියන එක මංචාඩි ගන්න කඩෙන් ගන්න එක නෙවෙයි. අර ගුණ ටික මතු කරලා ගන්න. එතකොට නුගුනේ නිකම්ම අයින් වෙලා යනවා. අපි වෙලා තියෙන්නේ මේ නුගුනේ නෙමතු කරන්නේ. ඒතර ගුණ ටික පැකිලෙනවා. අපි එක්කන කතා කරනවා මේ ඉතරහට මේ පඤ්ඤේන්ද්‍රිය කියන්නේ මොකද්ද කියලා. මම මේ පෙන්වන්න හදන්නේ අපිට මේ තෝරලා බෙරලා ගන්න පුළුවන් නම් සීළු ගුණ ටික මේකේ තියෙනවා. ඒක දන්නේ අපි ළඟ ඒ පෙරහන නැහැ. අපි හිතන එක මේ දෙයියෝ දෙන දෙයක්. එහෙම නැත්නම් මේ මෛත්‍රී බුදුහාමුදුරුවෝ ආපුවම ඉබේ ස්කෝලර්ෂිප් එකක් වගේ හම්බෙයි කියලා. ඔන්න බොරුද. මේ තියෙන එකේ දැන් කරන නම් කොයි වෙලාවෙ වුණත් සාසනය තමයි අප්‍රමාදී තමයි. ඒ නිසා අපි අද කතා කරන මට බලාපොරොත්තු ඕන වෙලා තියෙන මේ සති ඉන්ද්‍රිය සහ සමාධි ඉන්ද්‍රිය අතර තියෙන සම්බන්ධතාවය මම උදව්වට ගත්තේ සති සමාධි දෙක ඉන්ද්‍රිය බවට පත් වෙන්නේ ඉස්සර වෙලා ඉර්ධිපාද මට්ටමේ වැඩ කරන හැටි. ඉර්ධිපාද කියන්නේ ඉන්ද්‍රිය මට්ටමට එන්නේ ඉස්සල්ලා. ඉර්ධිපාද මට්ටමේ වැඩ කරන හැටි හරි විචිත්‍රයි. මේ යන්තම් ආරණ හැදීගෙන එන වෙලාව වගේ අංකුරේ හැදීගෙන එන වෙලාව වගේ ඒක ආයතනයක් වඩපත් වෙච්ච අවස්ථාව තමයි පංච ඉන්ද්‍රිය නැත්නම් ආයතනය කියන නම ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒක නිසා ඒක එනකොට වැටෙන දේ තමයි තමයි ಗುಣ විශේෂයක් තේරෙන පටන් ගන්න. මම මේ කරපු වැඩෙන් යම් ප්‍රමාණික ප්‍රතිඵලයක් තියෙනවා කියලා 100ක් ප්‍රතිඵල නැති වුණත් සාපේක්ෂව ලැබිච්ච ප්‍රතිඵල පිළිබඳව දැනෙන මට්ටම තමයි ඉන්ද්‍රිය මට්ටම. ඒ ඉන්ද්‍රිය මට්ටමට ගියාට පස්සේ ඒකේ නා මේ ගූඪ භක්තියවල අඳුරන්නේ, গুপ্ত දේවල් අදහන්න යන්නේ, ඔප්පු කරලා බලන්න පුළුවන් අස්පනා පිට දේවල් එයාට පේන්න පටන් ගන්නවා. මේ බුද්ධ ආගමන කතා කරන කට්ටිය හරියට මේ গুপ্ত දේවල් ගැන කතා කරනවා. මේ සත්ත්‍ය දේවල් සත්‍යයයි අතන සත්‍යයයි මෙතන සත්‍යයයි අතෙන් ගියොත් නම් ආවල් දේ ඉෂ්ට වෙනවා මෙතන ඉෂ්ට වෙනවා මේ භාවනා කරන මනුස්සයගේ කිසිම මේ වගේ ගුඩ දේවල් නැත්තේ නේ යදන්න වෙනවනම් වෙයි මම පිළිගන්නේ අස්පනා අපිට තියෙන දේ විතරයි කවදාකවත් වරදින්නේ නැහැ එයාට ඔය ඕනේ සුභාසින්සනයක් ලැබෙයි හැබැයි මේ මේ අර බෝධියේ බෝධි පූජාවත් දීපන් සත්‍යයි ආර්යගාවට ගිය සත්‍යයි කියන කතාව ඔක්කොම භාවනා නොකරන්නන්ගේ සම්පප්‍රලාප භාවනා කරන මනුස්සය ඒක පැත්තකට යන්නේ තමන් කරන දේ කරනවා. ඒ කරන්නේ අර කටියට දොස් කියන්නවත් නෙවෙයි ලෝකේ කරගත්තා වෙයි. තමන් අද්දුට ප්‍රත්‍යක්ෂයක් තු. ಗುಣ විශේෂයක් අතු අන්නේ ಗುಣ විශේෂයට බුදුහාමන දීලා තියෙන නම තමයි ඉන්ද්‍රිය. තම ආයතන මට්ටම කියලා ඒක තමයි මෝරලානේ තම හැඩයක් අරගෙන තියෙනවා විතර නිකන් කලලේ බොක් ඇතුලේ කල්ලේ හැඩයක් ඇවිල්ලා තියෙනවා. ඒක ඔක්කොම අංගපසංග ටික තියෙනවා දැන්. වීදුරු කැලක් වගේ දැන් වැඩෙනවා මේකේ. ඉතින් එතකොට පේනවා එහෙනම් ඕනනම් බලන්න පුළුවන් ඇඟිල්ලක් ගහලා එකක් කියන්නේ අද පිරිමින්ද කියලා බලතැන්. ওই වෙලාවට චෙක් කරතයි දැන් කරනවා. ඔය ඉතින් ඉස්සෙල්ලා ඒව මොනක් කරගන්න බෑ. දැන් හැඩේ ඇවිල්ලා. ආධ්‍යාත්මික ගුණචරිතයේ හැඩේ ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒකට ඉන්ද්‍රිය මට්ටම කියලා ඒක සාරිපුත්‍ර සාන්ති කියන එක විශේෂ භාගයයි. දැන් මේ ආධ්‍යාත්මික ගමනේ කාම ගමනේ ඉඳලා මේ රණ්ඩු සරුවල් ගමනේ ඉඳලා ආධ්‍යාත්මික හැරෙන තැන ඉතින් මේ ධර්මදේශන સમાપ્ત කරමින් මා ප්‍රාර්ථනා කරනවා මතක් කරනවා සියලු දෙනාටම මේ වැඩමුළුවම විශේෂ භාගීය වේවා ಗುಣ විශේෂයක් වශයෙන් මේ දවසේ ධර්මදේශනාවත් වැඩමුළුවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්මදේශනාව මෙතන නැත කරනවා සියලු දෙනාට සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා